ඒක කරගෙන ආපු වැඩ පිළිවෙලේ හැටියට ඒ ඒ දේශනාවල් එකට මිලිලා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පාත්තගෙන ආවේ. ඉතින් පුරුදුවක් ඒ වගේම චාරිත්‍රානුකූලව අපි සර්වචන්නාංශයේ දේශිත සූත්‍ර පිටකයෙන් සූත්‍රයක් උකට ගත්තා. ඒක ඇත්තටම සර්වඥ භාසිතාවක් මේ ශ්‍රාවිකා භාසිතයක්. නමුත් සංගීතීකාරක ස්වාමින් වහන්සේලා ඒක සාවජ්‍ය භාෂිත සූත්‍ර කොට තමයි දාලා තියෙන්නේ. ඒ නිසා මේක භික්ෂුණී වහන්සේලාට කරන ගෞරවයක්. ඒ වගේම ඒ කාන්තා පරපුරේ ඒවක පැවිතිච්ච ඒ වීර වික්‍රමාන්විත භාවයකුත් මේකේ පෙළගහිලා තියෙනවා. ඒ මොකද මේ මේ වර්ගයේ දිගටම තියෙන්නේ සංවිධිත කාය මාර්ග සංවිධිත භික්ෂුණී වර්ගයේ ධිකටම භික්ෂුණීන් වහන්සේලා තාමත්ම විවේකයට කැමැතිව අන්දවණය නැමැති රක්ෂිත වණයට ගිහිල්ලා يعني ගව්වතරන් දුර සර්වචනාසෙන් ගව්වතරන් දුර චේතවනාරාමේ භාවනා කරනකොට ඇති වෙච්ච යම් යම් මේ ගනුදෙනු නැත්නම් සාකච්ඡා එහෙම නැත්නම් කරදර කිරීම අනුව ඒ භික්ෂුණීන් වහන්සේලා ජයගත්ත හැටි. එහෙම නැත්නම් ඒ සාකච්ඡාව ඇති වෙලා තියෙන නම් මායාව විසින් යටපත් කරලා බයක් චම්බිතත්තං ලෝමාංසං කියන විදිහට ලොමුදා ගැනීම බයක් ඇති කරන්නයි ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම සමාධිමා ඡාවේතුකානෝ යත්තං ඇති කරගෙන තියෙනකොට ඒ සමාධිය කඩලා බෙදලා දාන්නයි එහෙම නැත්නම් විචක්කු කාම කියලා කියලා කියනවා ඇහැ අඳ කළා දාන මේ විදිහට මායාවට පස්සේ ඒකට බොහෝම සාර්ථකව ඒ වගේම અભීතව මොන දේලා ඒ මායා අහන ප්‍රශ්න වලටත් සර්වචන්නාසේ නියෝජනය කරමින් ශ්‍රාවිකාවන්වසේ උත්තර දීප ස්වරූපේ දිහා බලනකොට ඒක ලොකු මේ පූර්වාදර්ශයක් පිටින් ගෑනු දෙගොල්ලටම පූර්වාදර්ශයක් ඒ මොකද යම් කිසි කෙනෙකුට වෙලා තියෙනවනම් ඒ භික්ෂුණීන් දස දිනකට ඒ මාය ඉදිරිපත් වෙලා ඒ කරන උච්චම් ඒ කරන සහැල්ලුවටපත් කිරීම ඒ කරන කාම කාමයට නතු කරගන්න ස්ත්‍රීන්ගේ තියෙන දුර්ලකම දැකලා මිලකමක් දැකලා පහර දෙන හැටි හරියටම තේරුම් අරගෙන ඒකට දීලා තියෙන උත්තර සමහර වෙලාවල් වලට පේන්න තියෙනවා කොච්චරක් සර්වඥාසිකේ ධජය සර්වඥාසිකේ පතාකයක් අරගෙන සටන් කරලා මාරය ආවත් ඒකට උත්තර දෙන ස්වરૂපය ඒ නිසා එක තැනක මාර්යා කතා කරලා කියනවා ඒ සෝම කියන භික්ෂුණියට පළවෙනිම සූත්‍රය සඳහන් කරලා තියෙනවා යන්තං ඉසීපත්තබ්බං ධාන දුරබ්බි දුරබ්බි සම්භවං මේ ඉර්සින්නාංශලා විසින් කරන්න පුළුවන් යන්න අමාරු දුෂ්කර තැනක් මේ භාවනා කරලා යන්න දන්නේ. නැතනම් ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පෝතු මිච්ඡති මේ හැඳි මිටෙදි ගැති ගෑනුන්ට මොන භාවනාවක්ද කියලා. ඇඟිලි දෙකක දිග ඥාණය ඇති ගෑනෝ මේ ඉර්සින්නාංශලා කරන්න හදන වැඩ කරන්න හදන බලට පුළුවන් මගුලක් කරලා බෙදෙట్లా හැඳි මිටේ වැඩේ කරන හිටපන් කියලා මේ මාර්යාව උච්චාරණ එතකොට මේ භික්ෂුණිය කතා කරලා කියනවා ඉත්තිභාවෝ කිංකෛරා චිත්තමා චිත්තම්මා සුසමාරහිතෝ හිත සුසමාහිත බවට නම් පස්සේ ඥාන කමෙන් ඇති වෙන්නේ මොකද්ද කියලා හිත සුසමාහිත වෙන ඥාන වෙනින්ම ඉක්මනවා ඒ හිත සුසමාහිත නැත්තම් තමයි ඔය ඥාන ඥාන ගති පාන්නේ ඥාන ලිංගෙ පෙන්වන්න ගන්නේ ඥාන ස්වරූප ඥාන ආවරණ ඥාන කටහඬ යන ආකල්ප ඔක්කොම තියෙන්නේ හිත සුසුමහිත නැති ආකල්ප තමයි. ඒක බුදු දානන් චේතනාදාහම් කරලා තියෙනවා ස්ත්‍රියාවක් ඒ ඉති ලිංග ඉති කුත්ත ඉති සංකප්ප ඉති බා ඉති ආභරණ ඉති ඝටහඬ ඔක්කොම දරන්නේ පිරිමින් තියෙන ආසාවට. ඔය දෙක දින දාකල් ඔය දෙන්න එකතු වෙනවා කියන එක වළක්වන්න බෑ. පිරිමි පිරිමි ගති පාන්නේ ඒ පිරිමි ලිංග පිරිමි ආකල්ප පිළිමි ආභරණ පිළිමි කටහඬ පිළිමි ඇඳුම් හැසිරින් සුරු සුරේම තෙල්ලන් දාන්නේ ගෑණිය කල්ලලා මේක තියෙන තාකල් ගෑණිය පිළිමි එකතු වෙනවා කියන එක වළක්වන්න බෑ කියලා ඒ බුදුහාම මෙහෙම කියන්නේ මොකද? මේක ඉක්මවන්න පුළුවන් තරම් භාවනාවේදී තියෙනවා. හිත සුසුමාරද්ද උනාට පස්සේ ඥාන පිළිවෙකම ඉක්මවනවා. ඊට පස්සේ යාට manussකම මිසක් ආ ඥාන ගතියක් පාන්න පිළිවෙතියක් පාන්නත් ඕනේ නැහැ. ඉතින් මේ සෝමා භික්ෂුව මාරයට කියනවා මාරයල කියන මේ සින්නාසලා විසින් කෙරෙච්ච මේ භයානක ලං වෙන්න අමාරු භයානක ගම්බීර දුෂ්කර කෘත්‍ය උඹ වගේ මේ ඇඟිලි දෙකේ දිග ඇති නැත්නම් හැඳි මිටි දිග ඇති කියන එක අතුවර චාරිත්‍රාන්ත එතනදී පෙන්ලා දෙනවා අපි සාමාන්‍ය ගෑනුන්ට කියන්නේ ආදී උඹලගේ හැඳි මිටි ඥාන කියලා කියන්නේ ඒක ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 2500ක් ඉස්සරලයි ඇඳිමිදේ ඥාන. ඒකට කියන්නේ ද්වංගුල කියලා. ඒ කියන්නේ මේ ඇඟිලි දෙකේ කපුණු වල පටලවලා ඒක නූල් ගොතන්න ගෑනු දානවා. කොච්චර බල දාන්නේ. නූල් ගොතන්නේ, නූල් ගැට ගන්නයි, නූල් පටලව ගන්නයි විතරයි. ඉතින් ඒක මාරය කියනකොට මුළු ඉස්ත්‍රි වර්ගයටම මාරය කරන උසුළු ඉසුලක් වෙනවා. එතකොට මේ එක්කෙනෙක්වත් කාන්තාවිතින් සඳහා හටම් කරන්න යන්නේ ඒගොල්ල කතා කරනවා බුද්ධ දුහිතෘකාවක් විදිහට ඔබ දැනගනින් මාරයෝ ස්ත්‍රී භාවයෙන් ඇති වැඩේ මොකද්ද? හිත සුසුමාරද්ද වුණාට පස්සේ. හිත මනාපට අරබල්ලද වීදී ඇති වුණාට පස්සේ සුසුමාහිත වුණාට පස්සේ ඥානම්පි වත්තමානම්පි සම්මා ධම්මං විපස්සකෝ ඥානෙ ලැබුණාට පස්සේ විපස්සනා කරනකොට උඹ කියන ඔය ගෑනු කම්පිරිමි කම්මිකේ නෑ මේකේ තියෙන්නේ මනුස්සකම විතරයි. ඉතින් මේ ගෑණියක් මේ ගෑනගත පෙන්න හදන්නේ තාම භාවනාවේ මනසකම තේරුම් ගත්තේ නැති නිසා. පිරිමික් මේ පිරිමිගත පෙන්නට හදන්නේ භාවනාවේදී මනසකම තේරුම් ගත්තේ නැති නිසා. මේ උද්‍යප්පේ ඥාන මට්ටමට ඇවිල්ලා නැති නිසා. භාවනම් මේ අපි දරන මේ දෑම දේම උඩපල්ල යන දේවල් ඔක්කොම ඇති වෙන්නේ නැති වෙන්නයි. ඉතින් ඒක තමයි මේ ශීලාභික්ෂුණී කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඒ ඒ අපි මෙතන අරගත්තොත් මේ ස්ත්‍රී ලිංගයේ ස්ත්‍රී කෘත්‍යයේ ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී ඇඳුම් ස්ත්‍රී කටහඬ ස්ත්‍රී ගමන්ලාලිත්‍ය ආදී මේ 10ම ගත්තත් එනම් පුරුෂයේ පුරුෂ ලිංගයේ පුරුෂ ගතිය පුරුෂ ඇඳුම් පුරුෂ කටහඬ පුරුෂ ආභරණ පුරුෂ ආකල්ප රුචි අරුචික මේ සේරම ගත්තත් ඒ සියල්ලම හේතු නිසා හටගත්තේ හේතු නැතිවෙලා නැති වෙනවා ඉතින් අපිට සාමාන්‍ය ලෝකේ ඉන්නකොට අපිට හිතන්න බෑනේ ගෑණියෙක් ගෑනකමට ඇහැලා මනුස්සකමට යන්න පුළුවන් කියන කතාවක් අපිට තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම පිරිමියෙක් ගෑණියෙක් දිහා බලනකොට ඉත්‍යාක් දිහා පුරුෂයෙක් බලනකොට කාමේ තමයි මතුවේ. කොහොම හරි ඒ ඉත්‍යාව නතු කරගෙන කාම සංතප්පණි කරගන්න හිතෙනවා. ඉත්‍යාවකොත් හැම වෙලාවම කරන්නේ ඒ පුරුෂ ගති වලට බැඳිලා ඒ දෙන්න දෙන්නගේ සමයෝගයෙන් ඇති වෙන මනාපේට හිත තියෙන තාක්කල් වෙන් කරන්න බෑ. නමුත් ਸਰවචනාදී එකනවත් උත්තර නොදී කියනවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සතිය වෙහිරෝලා. යම් වෙලාවක මේ අරමුණේ වහා ඇතිව නැති යන බව දැක්කනම් එයාතුලි මේ ස්ත්‍රීගේ ස්ත්‍රී ගතිත් පුරුෂයාගේ පුරුෂ ගතිත් ගිහිල්ලා මනුස්ස ගති මත වෙනකොට බුදුහාමුදුරන්ගේ එකම ගෝත්‍රයේ එකම මනුස්ස ලීලාවට ශාක්‍ය වංශයට ඇතුළේට පුළුවන්. ඉතින් ඒ ස්ත්‍රී පුරුෂ භාවයත් මේ විදියට වාෂ්පීකරණය වෙන සුළු නම් ඉන්නේ පිට තියෙන අපේ අනිකෝ සියලුම දේවල් ධර්මයේ ඉදිරි පිට නැත්නම් අනිත්‍යතාවයේ ඉදිරි පිට නැත්නම් අරමුණක වහා ඇති වී නැති වෙන ගතිය ඉදිරි පිට එතන එලෙබසිටි සතිය ඉදිරි පිට එහෙම නැත්නම් විපස්සනා ඉදිරි පිට ඔක්කක් රඳා පවතින ඔක්කොම හොද පාළුවට ලක් වෙනවා ඉතින් ඒක මේ සේලා භික්ෂුව කියන්නේ ඒවං ඛණ්ඩාච ධාතුයෝ මේ අපේ මේ ස්කන්ධ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ වෙන්න පුළුවන් ඒවට අරමුණ වෙන රූප ධාතු ශබ්ද ධාතු ගන්ධ ධාතු රස ධාතු පොට්ටබ්බ ධාතු ධම්ම ධාතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ සලආයතන වෙන්න ඔය තේරම හේතු නිසා හට ගන්නවා හේතු නිසා හේතු නැතුව නැති වෙනවා අර ප්‍රශ්නික මම දැක්කා අහලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරිච්ඡම්පාදී ආත්ම තුනකට දාලා කරන විස්තරය තමයි පොතේ පතේ බහුලව සඳහන් වෙන්නේ. නමුත් භාවනා කරනකොට ඒ විදිහට මේ කාල පරාසයකට දාන්න බෑ පරිච්ඡම්පාදී මේ චිත්තක්ෂණයමයි තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව අපි සාකච්ඡා කරමු නැත්නම් අදහස් කොහොමද කියලා මම එච්චර ඒ ප්‍රශ්නේ වෙලාවේ සාකච්ඡා කරන්න ගියේ නෑ. ආන්නේ ඒ විදිහට බලනකොට ඒ ප්‍රශ්න කරුණකපු විදිහට මේ ස්කන්ධ ධාතු සහ ආයතන පහළ වෙන්නේ උප්පත්තියේදී ඒ ස්කන්ධ ධාතු ආයතන දුරු වෙන්නේ මරණයේදී ඒක නිසා මේ වගේ හටගන්ම බලන්න නම් මේ ස්කන්ධ ධාතු ආයතන වලට හේතු තිබුණ ගියාත්මේ ඵලයේ තියෙන්නේ දැන් මේක නැති වුණාට පස්සේ ඊගාව ස්කන්ධ ධාතු ආයතන වලට හේතු බල හැදෙනවා ඒ නිසා මේ ස්කන්ධ ධාතු ආයතනන්ගේ හට ගැනීම සහ ගෙවියම දකින්න මේ ජීවිතේ පටන් ගන්නකොට ඒව පහළ වෙන හැටි දකින්න ඕනේ ඊට පස්සේ මරණේ දිවා නැති වෙලා කුණු වෙලා යන හැටි දකින්න ඕනේ කියන එකයි සම්ප්‍රදාය කියවෙන්නේ. ඒක නැත්නම් මේ ත්‍රිපරිවර්ත ක්‍රමයකට ද්වාදසාකාරයෙන් කඩලා පෙන්නනවා. නමුත් මේ සීලා භික්ෂුණිය කියන මේ මේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ තුන හේතු පිට හටගත්ත හේතු නිසා නැති උනායි කියලා මේ චිත්තක්ෂණයේදීම බලන වෙලාවේදී අහන වෙලාවේදී ගඳ රස පහස විඳින වෙලාවේදී ආශ්‍රද ප්‍රසවාස බලන වෙලාවේදී බිම්බි බැකිලින් බලන වෙලාවේදී වම දකුණ වශයෙන් සක්මන් කරන හැම චිත්තක්ෂණයකම ඉපදිලා නැතු යනවා කියන එක ඒත්තු ගන්න හරි අමාරුයි අපි ඒ තරම්ම නිත්‍ය සංඥාවේ ඉන්න නිසා අපි දන්නේ නැහැ මේ ආයතන දැන් ඇති වෙලා තියෙනවා අපේ ස්කන්ධ ඇති වෙලා තියෙනවා ඒ ධාතු මේ රූප ශබ්ද ගන්ධ රස කිනවත් ඒවා එහෙම සුපර් මාකට් එකේ තියෙනවා ඊළඟ සල්ලි දීලා ගන්න පුළුවන් ඒ වගේම මේ සලායතන කියන එකවත් දැන් ස්ථිර වෙලා තියෙන්නේ කියලායි තියෙන මේ නිත්‍ය සංඥාවේ අපි කොච්චර බහගෙන ඉන්නවද කියනවනම් මම මේ ඉස්සරහට කරන්න හදන විස්තරයට පවා ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම කියනවා ඉවසිල්ලෙන් අහන්න ප්‍රතික්ෂේප කරන්න කමක් නැහැ. නමුත් අහන්නේ ඔලොමොට්ටල ගමින් කියව බව මතක තියාගන්න. මේක නිත්‍ය සංඥාව තියෙනක තියාගන්න. අපි බණ අහන්නේ බණ කියන්නේ මේක නැවත පොඩ්ඩක් සලකා බලන්න. මේ ස්කන්ධ ධාතු ආයතන මේ දැන් මතුවෙන්නේ මේ දැන් ගෙවෙන්නේ. ඉතින් ඒක අර ත්‍රිපරිවර්ත ක්‍රමයකට පටිච්චසම්පාද විස්තර කරන එකට චෝදනාවක් එහෙම නැත්නම් විවේචනයක් වෙන්න පුළුවන්. මේ එහෙම කරනෝනේ අරක තේරුම් ගන්න තියෙන විශාල නිදර්ශනය මේක ක්ෂණ මාත්‍ර දර්ශනය. මේක හුද්දට විපස්සනා කරන කෙනාට හොඳට මේ යෝනිසමස්කාරය ඇති කෙනාට මේකත් කිට්ටු කරගත්තටදී වැරද්දක් නැහැ. හැබැයි තේරෙන්නේ නැත්නම් අර රේකී ක්‍රමයට ගියාත්ම කරපියච නිසා මේ ආත්ම ස්කන්ධ ධාතු ආයතේ පහළ වුණා. මේ ආත්ම කරන හේතු නිසා ලබන එක පහළ වෙනවා. ඒ නිසා නිවන් දැකීම සඳහා අපි ස්කන්ධ ධාත ආයතන ඇති කිරීමේ හේතු නැති කරන්න ඕනේ. නිසා දැන් තටම අවුත් ලබන ආත්ම නිවන් දකින්න පුළුවන් කියන එක තමයි ඔය ත්‍රිපරිවර්ත ක්‍රමයට එන්නේ. දැන් තටමැවුවට මේ ආත්ම නිවන් දකින්න බෑ. ඒකට ලබන ආත්මය කියලා මේ බුදුහාමුදුරෝ මේ සාන්දෘෂ්ටික කරපු නිවන හිමීට تعلق කරලා තියෙනවා මරණයෙන් යාකට. ඒ වගේක් නෙවෙයි. ඊට පස්සේ කියනවා මෛත්‍රී බුදුහාමුදුරේ එන කමුත් බෑ කියලා. ඉතින් මේ ප්‍රමාද ධර්මය අවුරුදු 2000 ගණන් කියා නැවත ප්‍රමාද ධර්මයක් බවට පත් කරලා දැන් තටමැව්වොත් ඔන්න ලබන බුද්ධ ශාසනේ නැත්නම් ලබනාත්ම පුළුවන් වෙයි කියන එක තමයි කියන්න ගන්න. නමුත් මේ ශේලා භික්ෂුණියගේ පටිච්චසමුප්පාදේ ගත්තාම මේ එක චිත්තක්ෂණයකම ඒ ස්කන්ධ ධාතු ආයතන බහල වෙනවා. ඒ ඒ වෙලාව මේක නැති වෙනවා කියන එක දැකීමට ලොකු විප්ලවීය රැඩිකල් වාදී විවේචනයක් විදර්ශනාවක් වතුරු ගහ බැලීමක් විස්තර බැලීමක් අවශ්‍යයි. ඒ සඳහා කියන තියෙන්නේ පටිච්චසම්පාදයේ තියෙන සම්ප්‍රදාන කුල ක්‍රමය ගත්තාම කවුරුත් වගේ දන්න ක්‍රමේ අවිජ්ජා පත්‍ය සංඛාරා එහෙම නැත්නම් අපි යම් දෙයක් සකස් කිරීම කරනවා තියෙන දේ වෙනස් කරන්න හදනවා ආලවට්ටම් දාන්න හදනවා උපමට්ටම් කරන්න හදනවා නම් සුද්ධ අවිද්‍යාව නිසා අවිද්‍යාව ඇති තාක් අපිට කිසිම දෙයක් තියෙන විදිහට හරිනේ ඒක සකස් කරනවා ඒක ප්‍රතිසංස්කරණය කරනවා. ඩාල වට්ටම් දානවා. උපමට්ටම් කරනවා. මේක රූප ලාවන්‍ය කරනවා. මොන විදිහවත් තීරදේ හොඳ නැහැ. ඒ නිසා යම්තා කවිද්‍යාව තියනවාද ඒ තාක් අපි සංස්කරණය කරනවා. කියන්නේ නලියනවා කියන එකයි. ගාය කියන එකයි. උණ කියන එකයි. නිකන් ඉන්න බෑ කියන එකයි කියන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් මේ තියෙන දේවල් එක්ක හැපි හැපි එක සකස් කරන්න හදනවා, උපදාන්න හදනවා, වඩා සූත්‍ර කරන්න හදනවා, මට්ටකෝ කුමන්ටම් කරන්න හදනවා මට දෙලුතු කරන්න හදනවා සංස්කරණය කරන්න හදනවා මේ සේරටම සංඛාර කියන පදේ සකස් වෙලා තියෙනවා නැත්නම් සකස් සංස්කාර කියන පදේට අපි දාලා තියෙන නිසා අපි දවස තිස්සේ යමක් හිතාමතා කරනවනම් දවස තිස්සේ අපි යමක් හිතාමතා කියනවනම් යම තිස්සේ අපි යමක් හිතාමතා හිතනවනම් ඒ සියල්ලම සංස්කාර කොට වෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා එසා අවිද්‍යාවෙන් මෙහෙවන ලදුව සකස් කිරීම යම් තාක් අපැති වෙනවද අබ්බේ සංඛාරා දුක්ඛා අබ්බේ සංඛාරා ඉතින් ඒක උඩ දෙනකොට ප්‍රශ්නයක් එනවා මේ අනිවාර්ය දුක දෙන අනිවාර්ය අනිත්‍ය දෙන මේ සංස්කාර මේ විදිහට සකස් කිරීම කියන තනි වචන දාන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒක වෙනත් දෙයක්ද කියන එක මේ විදිහට අර්ථ විග්‍රහ කරන්න ගියාම පොතේ දැනුම තියෙන කට්ටියට දරා ගන්න අමාරුයි සර්වචනාංශයේ මේ නිසා අභිචේ අபிසංචේතේති අபிසංකරෝති කියලා මේ සංඛාර සංස්කරණ කියන එක තනි වචෙන්ට අඩු කරලා තිනවා චෛතසිකයේද චේතනා චෛතසිකය මොන්නම දෙයකට හෝ චේතනාවක් පහළ කරොත් ඒ චේතනාව නිසයි අපි කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා කරන්නේ චේතනාපූර්වක කරන කායික මානසික වාචසික ක්‍රියා සියල්ලම කර්ම රැස් කරනවා අනිත්‍යයි දුකයි. ඒ නිසා අපට පුළුවන්ද මේ මාගේ ශරීරය තුලින් සිද්ධ වෙන හිතාමතා කරන කායික වාචික මානසික ක්‍රියා මට ඇති සීල ශක්තියෙන් හික්මීමේ ශක්තියෙන් සංවර කිරීමේ ශක්තියෙන් පරිවේෂණ මට්ටමට නැතර කරා. එච්චරයි බුදුජානනාසේ මානවකින් ඉල්ලන්නේ. මම බලට කියලා දෙන්නම්, පෙන්ලා දෙන්නම්, ඔප්පු කරලා පෙන්නන්නම්. මේ හිතාමතා කරන සියල්ලම මේ අකුසලයට කියන්න අමාරුයි කර්ම රැස් කරන දුකට හේතු වෙනවා අනිත්‍යට හේතු වෙනවා ඒ නිසා උඹලමව අදහනවන මොනම හරි ක්‍රමයකට දහංගටයක් දාලා මේ කායික ක්‍රියා හිතාමතා කරන කායික ක්‍රියා චේතනාපූර්වක කරන කායික ක්‍රියා චේතනාවක් මාර්ගින් නැත කරපන් ඒ සචේතනාව තමයි හැදී ආවේ බය ලැජ්ජාවේ සංවරේ අඩියම තියෙන චේතනාව. ඒ නිසා අපිට චේතනාවක් ඇති කරන්න පුළුවන්ද? මම ඊට පස්සේ චේතනානුපූර්වකව චේතනාපූර්වකව වෙච්ච කායික ක්‍රියා කරන්නේ නැහැ. මම චේතනාවක් ඇති කරගන්න උත්සාහ කරනවා. මම හිතාමතා කතාව වචන දොඩන්න යන්නේ නැහැ. ওই දෙක අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඇඟ තියලා කුරුසියක තියලා යන ගහලා බැඳලා කය හෙල්ලෙන්නේ නැති විදිහට පුළුවන්. කර්ම කුඩව බදලා ලේසුකින් ගැට ගහම ඕක කරන්න පුළුවන්. ඒ නිසා ඒක අපි කියනවා සීල ශික්ෂාව කියලා. ඒක අනුන් කෙරුවොත් ඒක දඬුවමක් වෙනවා. තමන්ම තමන් පවරගත්තාම හික්මීමක් වෙනවා, සදාචාරයක් වෙනවා, හැදියාවක් වෙනවා, මනුස්සකමක් වෙනවා, මහත්ම ගතියක් වෙනවා. ඕක තමයි ශිෂ්ටාය මනුස්සයගේ දියුණුව කියන්නේ. ඉතින් දන්නේ නැතුව සීලේ රකින්න. සීල රකින්න කියලා කියන්නේ මොකද්ද? අදිෂ්ඨාන කරන්නේ. හැකිතා කාය දුස්චරිතයන්ගේ වචී දුස්චරිතයෙන් වෙන්නේ. දැන් මේව කාය දුස්චර්යෙන් වාචී දුස්චර්යෙන් වෙන් වෙච්ච කෙනා නැත්නම් සමාදාය සික්කති හික්කාවදේශු කියන විදිහට කායික වාචික ක්‍රියාවට අදාළ ශික්ෂාවද සමාදාන් වෙච්ච එකනා අපි පොඩ්ඩක් තව ඉස්සරහට ගෙනලා සමා භාවනාවට වාඩි කරුවයි කියලා හිතමු සිල්වන්තව සමාධියකට වාඩිවුණාට පස්සේ යා සමාධි භාවනාවේදී පරයක් භාවනා කරන්නේ කය හොල්ලන්නේ නැතුව වැඩි 10ක් 15ක් හිටපු එකනා 20ක් 30ක් ඉඳලා මේ මේ අපේ කාලතන අපි පැයක අභ්‍යාසයක් දෙනවා. ඊට පස්සේ මේ පැය ඇතුළතදීම අඩු ගානේ කියනවා මේ භාවනා ශාලාව ඇතුළේ කතා කරන්න එපයි කියලා. ඒත් තමයි ඒක ඇතුළෙත් කුසු කුසු කුසු කුසු කුසු කුසු ගන්නවා අර හරි මට කසු කුසු ගන්නවා. ඒ මොකද මේ මේ මේ බුදුහාමුදුරේ ශ්‍රද්ධාව නැහැ. මේ අපි බුදුහාමුදුර ඉස්සරහින් තියාගෙන ඉන්නේ අඩු ගානේ මෙතනදී. දොඩන් දෙපා බින බනින්න එපා බන වණ්ඩ එපා. පරිවම ආලු. දැන් ඕගොල්ලොන්ට පේනදි මම කොච්චර කතා කරනවා. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ලයිදේ. ඒක ගානන ගානන බුදුහාමුදුරුවෝ මගේ කන පැලෙන්නේ නැහැ ගාන. වැඩියෙන්ම කතා කරන්නේ මම මේක ඇතුළේ. හැබැයි මේ කතා කරන්නේ අනික් කට්ටියට කටේ පිට්ටු හිර කරන්නයි. පොරොප්පයක් ගහන්නයි. අනික කරපන්න නැති හිටපල්ලා. මොකටද ඒ? අවිද්‍යාව තියෙනවා නම් කතා නොකර ඉන්න බෑ. වචනේ දොඩනවා. දැන් මෙයා මේ කියන දේ අහලා පරිශන මට්ටමේ කායික වාසික ක්‍රියා නැත කරයි කියලා අපි හිතමු. නැත කරලිවලා දැන් මනසයි තීන ගොජේ ඉඳ පටන් ගන්නවා නේද? ඔය කායික වාසික ක්‍රියා නැත කරපු ගමන් මනස වැඩ කරන්නේ එළියට ගත්ත කුළු මීහරකෙක් වගේ කැලේ. පුදුමාකාර දුර්දාන්ත වෙනවා. පුදුමාකාර අවිශ්වෙන්න පටන් ගන්නවා කැලේ වනේ හිටපු කුරුල්ලෙක් කියලා කුරුල්ලට දැම්මා. ඉතින් ඊට පස්සේ යෝගාවචර හිතන්නම් සීලයේ කියලා භාවනාවට ගියාට පස්සේ හිත තැම්පත් කරා. චිත්ත විද සම්පූර්ණ අනිපත. මේ කායික වාචික දෙකට එන වදිනකොට තිරින්ග ගහනකොට දඬුකඩේ වදිනකොට මනස පුදුමාකාර දෙයක්. ඒක නිසා මරණ චිත්තක්ෂණේ අපි සිල් දැක්කට අපිට ලාභයක් ලබන්න බෑ. මොකද එතකොට හිත ගොඩක් ඇවිසිලා අපි අපායට යන්න ඉඩ තියෙනවා. ලෙඩ වුණාට පස්සේ මේ කය වචන ඒක කරගන්න බැරි වෙනවනේ. එතෙන්දී හිත ආදන්‍යම් කියලා හිතාගෙන කරන්න බෑ. මේ හිත වැඩි වෙනවා. ඒ වගේම වයසට ගියාට පස්සේ වම තිනුට දකුණනේ යන්නේ. වම දකුණකොට උතුර පේන්නේ. වම දකුණ බලනකොට අනේ එතකොටත් හිතනවා දැන් නම් මේ විලන් මේ ළමිසියන්ට ගාය මුත් අම්මා බල්ලා තියෙන ගාය දැන් බලපන් මම ඉන්නේ නැහැ කියලා හිතුවට ඒ හිතිල්ලෙන් කය මනස තිබුණට වැඩිය විසෙ. ඒ නිසා ලෙඩ වුණාට මරණයට පස්සේ එනකොට වයසට ගියාට පස්සේ හිත හදන වැඩේ කරන්න බෑ. කරන්න පුළුවන් නම් හරි ශ්‍රේෂ්ඨයි අපේ දාර්ශනික ඉඳලා තියෙනවා. සෝනා කියලා උපාස කර්ම කියන හේත් කරලා තියෙනවා. ඒ කරගෙන දැම්ම නිසා. ඉතින් ඒ නිසා කියනවා ජීවිතේ භද්‍රය වුණේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී මේක කරපම් මොකද්ද ඔබ කරන්න ඕනේ පරිේශන වලට මේ කාය වචන දෙක තැම්පත් කරලා මේකේ හටටක්කක් තියෙනවා මනස කියලා. අන්න ඒක දිහා පොඩ්ඩක් බලන්න. ඕකෝන බලනකොට පේනවා පිස්සුවෙන්ච වඳුරෙක් වගේ අත්යෙන් අතර පණින්නේ බලලා නෙවෙයි කියලා නෙවෙයි පැදුරටක් වකියක්. අන්න එතෙන්දි සර්වචනාංශේ පෙන්නනවා මම මේකට උඹ දෙකක් කියන්නම්. මේ කාමේ කලින් ගినాපු මීහරකා. මේක කණුවක් ගහලා හොඳ වරපටයක් දාලා බැඳපන්. බැඳේ නැත්නම් මෝ විනාශ කරනවා ගන්න. ඒ කියන්නේ සා කියනවා කය අරගෙන සතිවරපටේ අරගෙන මේ හිත මේ කායන පස්නා බඳින්නේ කියලා. ඉතින් බඳිනකොට නෙවෙයි මාය ඇවිල්ලා දෙල්ලන් දාන්නේ. මේ දෙක ඇන්තිමැටේ මොලේ තියෙන ගෑනුන්ට මොන භාවනාත්මක ඉරිසින්නාන්සලා කරන මේ ගැඹුරු දෙයට ඔබ ඇවිල්ලා මේ අන්දවනේ බම්බු ආනද කියලා මාය නිකන් උසුළු ඉසුළු කරනවා. නමුත් ඒ සෝමනා භික්ෂුණිය කතා කරලා කියන නැත්නම් සේලා භික්ෂුණිය කතා කරලා කියනවා මෙහිම එක අරමුණකට යනකොට උඹ වස්සින ඇවිල්ලා කරදර කරනවා තමයි. ඔබට ඒකට උගාවක් ඉඩ හම්බ වෙනවනේ දැන්. මම තනි වෙලා ඉන්නේ, මම කාන්තාවක්, මම අන්දවනේ ඉන්නේ. සද්දයක් ආපු ගමන් අපි කොච්චර කලබල වෙනවද? මාර්ය ආපම කොච්චර කලබල වෙනවද? ඇවිල්ලා මාර්ය තව උසුළු විසුළු කරනකොට කොච්චර බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝවා කියන විදිහට බයක් ලොමුදා ගැනීමක්, තැති ගැනීමක් ඇති වෙයිද කියන එකට උපමා දෙන්න බෑනේ. සමාධිය කැඩෙයි කියන නොකැඩෙයි කියනට කරනවා කියන උපමා දෙන්න බෑ. ඒකෙදි දැන් මම අරමුණේ ඉන්න යනකොට මායя ඇවිල්ලා මේ ශබ්ද මාර්ගයක් හෝ රූපයක් මාර්ගයෙන් හෝ වෙන ගඳක් මාර්ගයෙන් හෝ මොකකින් හරි මාව කැළඹුවා කියලා හිතන්නේ. ඒ කලබන හිතන වෙලාවේදී මේ ඇති වෙලා මේ මිනිස්සෙද්ද අමනුස්සෙද්ද මොකද්ද මේ ආවේ කියලා බලනකොට මේක මායя කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා කියනවනම් ඒක ඇත්තටම නිවනට එහා පැත්තේ වෙනවා. ඒකම ලොකු දෙයක්. එතනින් තමයි ගැලවෙමක් තියෙන්නේ. මෙන්න මේ වාගේ අපි ඊයේ ගත්ත අරමුණම අරගත්තොත් අපි කාය අනුපස්සනාවේ සතිය පිහිටුවගෙන එක්ක ආස්වාස ප්‍රසවාසී නැත්නම් ඉරියව්වේ ඉන්නකොට දැන් අපිට පහළ වෙන ස්කන්ධ ධාතු ආයතන මොනවද? අපි කය කියන රූපස්කන්ධය තමයි දැන් මේ භාවනාවට අරගෙන කායානුපස්සන. එහෙම නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතු මේ කය කියන්නේ හතරමා ධාතු. කය කියලා අපි මේ ශරීරය ගත්තොත් මේ හුඹහක හැඩයට මේ වාඩි වුණාට පේන්න තියෙන මේ පිරමීඩයක හැඩයට පේන්න තියෙන මේ කය ගත්තොත් ඕක යන හතරමා ධාතුන්නේ. ඒ නිසා මෙතනදී මේ රූපයගේ අටවිය ආපෝ තේජෝ වායෝ කියන හතර මා ධාතුන් ඕ ඒකින් එකක් වායෝ පොට්ටබ ධාතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් සක්මන් කරනකොට දැනෙන පඩවි ධාතු වෙන්න පුළුවන් ඒකක් ගත්තත් කය ගත්තත් එතන ස්කන්ධය වෙන්නේ කාය ස්කන්ධය කාය නැත්නම් රූප ස්කන්ධය වෙන්නේ ඊට පස්සේ ඒකට ධාතුව වෙන්නේ ඇවිල්ලා වදින්නේ වායෝ ධාතුව එතකොට මේ කයට උලම් පාර වදිනකොට ස්පර්ශ ආයතනයක් හට ගන්නවා කාය සම්පස්සේ කියන. ඒක අපි කියනවා නාසිකාග්‍රේ දැනෙනවා, තුඩුතොලේ දැනෙනවා, නැත්නම් ඉලාටොල දැනෙනවා, එහෙම නැත්නම් උදරේ දැනෙනවා. ඉතින් එතකොට පහළ වෙන ස්කන්ධ ධාතු ආයතන ඒකේනා සුතමේ ඥානේ සහිත කෙනෙක් නම් එහෙම නැත්නම් අසුවිදු ඥාන සහිත කෙනෙක් නම් ඊට තේරෙනවා මේ හුස්ම ගන්න හැම වෙලාවෙදීම එතන තියෙන ස්කන්ධේ රූපස්කන්ධයයි ඒ රූපස්කන්ධයට කිචි කැවීම කරන්නේ වායෝ ධාතුවයි බාහිර තියෙන ධාතු ඇයි. එතකොට පහළ වෙන්නේ ස්පර්ශ ආයත. මේකට කියනවා කාය සම්පස්සේ කියලා. දැන් මෙතන ඉඳලා එකපාරට මායාවට පස්සේ සද්දෙට යනකොට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට සද්දේ නිසා කායේ තිබුණු කාය ස්පර්ශය සෝතයට ගිහිල්ලා දැන් කය කිචි කැවුනේ වායෝ පොට්ටබ්බ ධාතු වෙන්නේ. දැන් සෝතේ කිචි කැවෙන්නේ සද්දේ. සද්ද ධාතු වලට මාරු මේ රූප ධාතු වල තිබුණු වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා ඇඟ පීලි ගාපු පීලි මැදපු එක කනේ ඔපේ සද්ද ධාතුවකින් කිචි කැවෙන්න පටන් ගන්නවා. එතකොට සෝත ස්පර්ශය ඇති වෙනවා. කාය ස්පර්ශය නෙවෙයි. දැන් මේ එක ධාතුවක ඉඳලා එක ස්කන්ධයක ඉඳලා එක මේ ආයතනයක ඉඳලා තව දෙයකට මාරු වෙන මේ මාරු වෙන නැත්නම් මේ ඉරියාපත සංදිස්ථානය අපි පොඩ්ඩක් සැලකිල්ලට ලක් කළොත් විතර තමයි පරිසම්පාදේ එක චිත්තක්ෂණයක බලනවා කියන එක තමයි අපි මේ ගන්න හදන්නේ. මේ කාය රූපස්කන්ධේ වායු කොටබ ධාතු ගැටීම නිසා ඇතිවෙච්ච කාය සම්පස්සේ ඉඳලා සෝත සෝත ප්‍රසාදේ සද්ද ධාතුවක් ඇවිල්ලා වැජිමිනිස ඇති වෙන සෝත ස්පර්ශයට යන මාරු වෙන වෙලාවේදී කාට හරි හිතන්න පුළුවන්ද කියන්න පුළුවන්ද සෝත ස්පර්ශයේ තියෙනකොට කාය ස්පර්ශයේ හුස්ම තාම තියෙනවද එහෙම නැත්නම් ඒක පාවා දීලාද සද්ද ස්පර්ශයට යන්නේ එහෙම නැත්නම් මේ ආපු සද්ද ස්පර්ශය ගණන් ගන්න නැතුව කාය ස්පර්ශයේ ඉන්නකොට අපි කාය ස්පර්ශයේ සාධාරණීකරණය කරනකොට කනට සද්ද වුණාට ගණන් ගන්න නැති තත්ත්වයට යන්න පුළුවන් කියන එක භාවනාවෙන් අත්දැකපු කෙනෙක් ඉන්නවනම් එයාට තේරුණාට මේ කය ඇහ කන නාසය ජීව මන කියන මේ හය තිබුණට එකක් වැඩ කරනවා කියන්නේ අනිත් පහම චප්ප කරගෙනයි ඒක උඩට එන්නේ. මේක එකින් එකට මාරු කරනකොට තව කෙනෙක් අවස්ථාවෙන් කලින් හිටපු කියලා චප්ප කරනවා. ඉතින් එතකොට එකකින් එකට මාරු වෙන මේ චිත්තක්ෂරයේදී දිගටම හයම තියෙනවා. එකින් එකට මාරු වෙනවා කියන එක තමයි නිත්‍ය සංඥාව ඇතිගෙන ගන්න. බුදුජානනාංශය කියන දාන්නේ මෙව්වා කනට සද්දෙට හිත යනකොට අනිවාර්යයෙන්ම කයේ දේවල් ප්‍රතික්ෂේප කරගෙන තල්ලු කරගෙන අඹාගෙන කනට හිටියා. එතකොට කනේ හේතු පකල වෙච්ච නිසා එතන ස්කන්ධ ධාතු ආයතන පාල වෙනකොට කයේ හේතු නැතිවීම නිසා නිරෝධය සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ සාධ්‍යයක් ඇහෙනකොට අපේ හිතේ පාට සද්දට ඇදිලා නම් මේ මාරමශින ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම මෙහෙමයි කතා කරන්න කියලා යනකොට පුළුවන් වෙයිද මේ කයෙන් වායෝ පොට්ටබ්බ ධාතු ඇති වෙන එකේ Nirodhe දකින්නේ අරගේ පටන් ගන්නවා කියලා කියන්නේ මේකේ Nirodhe නම් මේකේ පටන් ගැනීමට අපි ගිහිල්ලා චෝදනා කරාට දැන් මේ මාර්ය ඇවිල්ලා බලන්න මේ අන්දවනේ ඉන්න ස්ත්‍රියවට මට මෙහෙම අසාධාරණ විදිහට බය ඇති කරනවා අසාධාරණ විදිහට මගේ සමාජය කඩනවා කියලා ඒ සෝත විඥානයේ පහල කරලා රෝත ධාතු සත් ධාතුත් එක්ක මේ ගනුදෙනුවට යනකොට මේ කයෙන් නිරුද්ධ වෙනවා නිවන කියන්නේ ඕක තමයි. ඒසොර කයෙන් නිරුද්ධයි. මොකද අපිට කයෙන් නිරුද්ධ බව බලන්න වෙලාවක් නැහැ. අරකට ඒ තරම් වහ වැටිලා බය වෙලා සමාධිය කඩාගෙන අපි අලුතෙන් හට ගන්න දේත් එක තමයි නඩුව. දැන් එතන ඉඳලා ආයෙත් අරමුණට හිතේනවා කියන්නේ. ඒකට අර සෝත ධාතු, ශබ්ද ධාතු, සෝතායතනේ නිරුද්ධ වෙලයි ආයි කයට හිතෙන්නේ. ඉතින් එතකොට මේ හැම එකකම පහළ වෙනවා කියලා කියන තව එක නිරුද්ධ වෙනවායි කියලා කියන්නේ එතන එතන පහළ වෙනවා. එකකට පහළ වෙන්න බෑ අනෙක් පහ තලාව බන් නැතුව. ඉතින් මේක තමයි අධිරාජ්‍යවාදී කියලා කියන්නේ. ඉතින් මේක තියෙන්නේ මේ ආයතන තන්නේ කර අධිරාජ්‍යවාදයක්. ඒ නිසා අපිට ඇමරිකාට මොන විදියෙන්වත් බනින්න විදියක් නැහැ. කාල් මාක්ස් හොඳයි කියන විදියක් නැහැ. මොකද මේක වැඩ කරන්නේ අපිට යමක් ප්‍රසිද්ධද යමක් කාමයේ ඇති කරනවද යමක් තණ්හා ඇති කරනවද යමක් මානෙ ඇති කරනවද අපි ඒකට යන්නේ වහපියක් නැතුව අනිකුත් තියෙන කෙලෙස් අඩු ස්කන්ධ ධාතු ආයතන සම්බේකට සලකන්නේ නැතුව අර කෙලෙසේ ඇතිවෙච්ච එකට පැන්නහම ඒ කොච්චර අපි ඇලිබැඳි ගන්නවද කියනවනම් මේ එක තෝරන්න ගිහලා පහක් නැති උනායි කියන එක කවදාකවත් ඒක පෙන්ලා දීලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළ දෙනවා සතියේ බලමහිමය සිහියේ බලමහිමය කියලා දැන් මේ පොත අලුතෙන් ගාලා තියෙන්නේ සත්‍යමත් භවයේ බලය කියලා මුල් පොත තමයි Power of Mindfulness. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පෘථග්ජනය රූපයක් බලන්න කටත් අරගෙන ඒක දිහා බලාන ඉන්නකොට ඒ රූපේ මත්වීම නිසා කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ ජීවර දැනෙන රස කායර දෙන පහස සහ මනසට ධර්මතා කියන මේ පහම අහිමි කරගන්නවා මේ රූපේට මත් වෙලා එයා රූපෙට කොච්චර මත් වෙලාද කියනවනම් මේ රූපයක් මනබඳන රූපයකට නතු වෙන නිසා මේ පහ තමන්ගෙන් ගිලී ගියා ඒක සදාකාලිකම ගිලී ආය කවදාකවත් අල්ලන්න බැරි වෙනවා. ඒ නිසා මේ එකකට මත් වෙච්ච වෙලාවේ පහක් නිරුද්ධ කරගෙනයි මතුවෙන්නේ ڇප්ප කරගෙනයි මතුවෙන්නේ කියලා දන්නවනම් රූප බලන වෙලාවේදී කාට හරි පුළුවන් වුණොත් දැන් මම බලන්නේ මම බලන්නෙක් වෙන්නම් අසන්නෙක් ගඳ බලන්නෙක් රස බලන්නෙක් පාස ලබන්නෙක් කියන මගේ චරිත නැති වෙන්නේ. ඒ නිසා මට පුළුවන් මේ රූපේට මත් වෙන වෙනට අඩු ගන්න මම මේ බලමින් ඉන්නවා කියලා දැනගන්න. මගේ හිත තියෙන්නේ ඇහි කියලා දැනගන්න. මගේ හිත තියෙන්නේ වර්ණ රූපේ කියලා දැනගන්න. ඉතින් ඒ තරම් සතිය තියෙනවා නම් ප්‍රශ්න දෙකක් පහළ වෙනවා. එයාට තේරෙනවා මේ රූපෙට බැඳීම නිසා මේ පහක් නිරුද්ධ වුණා. මේ රූපයක් බලන්න කියලා දැනීම තියෙනවා රූපේ රස විඳින්න පුළුවන් වේද කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කවදාකවත් රස විඳින්නේ නැහැ. මම මේ රූපයක් බලන්න කියන එලෙබසිටි සිහිය ආවනම් එයාට රූපේ අන්තර්ගතයේ රස විඳින්න බෑ. ඒක නිසා අපිට රස විඳිනවා නම් අම රූප බලන බව දකින්න බෑ. මේක තමයි මායාවේ ට්‍රික් එක. ඒක නිසා අපි යමක් බලනකොට යමක් අහනකොට ගන්ධ රස පහස විඳිනකොට අපි එහි নিমগ্ন වෙලා එහි ඇලී බැඳීගෙන ඒකම ලෝකයක් කරගෙන ඒක මනෝරාජ්‍ය කරන ජීවත් වෙනකොට තව පහක් අපි දැක දැක දන දන වද බන්ධනට යොමු කරනවා මේකේ රස කොච්චරද කියනවනම් පහක් නැති වෙච්ච බව දන්නෙත් නෑ ඒ වගේම මේ පහෙන් එකිනෙකට තට්ටු මාරු වෙන හැටි එකින් එකට පයින් හැටි කිසිම කෙනෙකුට කිසිම න්‍යායපත්‍යක් ඇති කරන්න තියලා නෙවෙයි අපේ ඉදurang වැඩ කරන්නේ අපිට ඕඩිනම් රූප බලන්න පුළුවන් කියලා අපිට හිතෙනවා එහෙනම් මං කියනවා කිලිමාන පණ බලන්න 10ක් 15ක් 20ක් ඇයි බැරි පැදුරටත් නොකිය හිටපැන එක තැනක හිත පවත්තන්න කිය දවසේ තමයි අපිට තේරෙන්නේ අපි දරුවා හදනකොට හදන්නේ මම්ම නම් දරුවා හදන්නේ හිතු කියන තැන හිතු කියන්නේ කියලා. අනේ අම්මලට තාත්තලට හිතු කියා ගන්න බැරි බව තේරෙනවා භාවනා කරනකොට. කියලා කියන හිතු කියලා මේ ආනපානේ. හිතු කියලා තමයි වාඩි වෙන්නේ. කොහෙද කියලා හොයන්න බෑ. සක්මන් කරගෙන යනකොට දහසකුත් එකක් දේවල් ඔළුවට එනවා. ඉතින් කවුද මේක පිටිපස්සේ ඉන්න න්‍යාය පත්‍රය දෙන කෙනා? කාට ධාතු උසල කියන්න පුළුවන් නෑ මං ගා චිත්තක්ෂණ රූපයක් බලනවා. ඊගා චිත්තක සද්දයක් අහනවා. ඉත අපි හිතන්නේ නම් ගෙදර රේඩියෝ එකක් තියෙනවා නම් ටෙලිවිෂන් එකක් තියෙනවා නම් පත්තරයක් තියෙනවා නම් සුවඳ જાතියක් තියෙනවා නම් රසක් තියෙනවා නම් ඇඳක් තියෙනවා නම් මට ඕන ඕන වෙලා රූප බලකයි. මට ඕන ඕන වෙලා සද්ද අහන්න පුළුවන්. මට ඕන රස බලන්න පුළුවන්. මට ඕන පහසල බලන්න පුළුවන් කියලා තමයි අයියලා වෙලා තමයි ගෙවල් හදන්නේ. නමුත් එකක් බannකොට පහක් අමතක වෙලා මේක අන්තිමට හැන්ද වෙලා ගණන් හදලා බලන්න මොන මොන වෙලාවෙම රූප බැලුවද මොකක්ද හේතුව මොකක්ද ලැබුණ දේ කියන අන්තිමට හත් පහක ගණන් දිනුවක් නෑ තන්නේ කර බංකොලොත් දවසක් ගත වෙනවා තියෙනවා අදිෂ්ඨාන කරන බලන්න අපිට පිටකොන්දක් නැති බව අපිට කිසිම ඕන දෙයකට කරන්න බෑ කවුරු හරි දොරට තට්ටු කරපු ගමන් අපි කරගෙන හිටියට ඔක්කොම ඉවරයි ඊට පස්සේ ඒක ලොකු දෙයක් කරගෙන ඉතින් නඩු කතා කරලා බලනකොට කොහෙන් පටන් ගත්තද කොහෙන් දුන්නාද කියලා දන්නේ නැහැ. මේ නිසා කිසිම කෙනෙක් කැමති නැහැ දැනගන්න මම වැඩ කරන්නේ කාගේ දුනියාවේ පත්‍රද කියලා කියන්න කැමති නැහැ. මම තමයි ගෘහ මූලිකයා. මම තමයි ගෘහ මූලිකාව. මම තමයි ගමේ කම කරන බබා හාමි දාලා හාමි මම මට ඕන විදිහට තමයි කෙරුවාවල් කියලා හිතන්නේ. ඔක්කොම බබා හාමිලා තමයි. අචලවන්ට එක්කෙකුටවත් ඕන දෙවිලා මොකද හේතුව මේ හිත අරමුණෙන් අරමුණට පණින්නේ හේතු ඇති වෙනකොට පයින්නවා හේතු නැති වෙනකොට ගිලිහෙනවා ඒක පිළිබඳ කිසිම කෙනෙකුට අධිකාර ශක්තියක් නැහැ මේක දැන ගැනීම මන්දෝත්සාහය කරන දෙයක්ද ඉච්ඡාබංගත්වයක්ද නාස්තික දෘෂ්ටියක්ද එහෙම නැත්නම් උච්චේතවාදයක්ද කියන එක භෞතික විද්‍යාඥයා කියන වචනේ බුදු දනසකින් දාලා බලපන්. ඔබට ඔච්චර පරික්ෂා කරන්න ඕන නම් ඔබ givisha ගනින් නාලා ඉසෝදානාලා ඇවිල්ලා අතපය හොදාන සීලයක් අරගෙන බුදුන්ට වැඳලා කාය ජීවිත නිසපේක්ෂව මගේ හිත ආනාපානේ පවතිවා කියලා දාලා බලපන්. මොකද වෙන්නේ? ඉතින් අපිට ඕන වෙලාව. අපිට ඕන වෙලාව පවත්න්න පුළුවන්. ඉතින් මෙච්චර මේ ඉසෝදාවිලා නාලා සීල් අරගෙන මේක කරනකොට කවුද පිටිපස්සෙන් නූල ගසන්නේ? කොහොමද මේ සංස්කරණය වෙන්නේ කොහොමද මේකේ කතාවේ මේ ගෙත්තම කොහෙන්ද යන්නේ ඊට පස්සේ තන්නේ කර්මාරයක් ප්‍රතිකර තන්නේ කරම සංස්කරණයක් යනවා ඒකට කියනවා අසංස්කාරික කායික ක්‍රියා අසංස්කාරික වාචසික ක්‍රියා අසංස්කාරික මානසික ක්‍රියා කියලා. මෙහෙම අද්දක තියාන හිටියත් ඇත්ත ගානේ කියත් මේක නලියනවා දඟලනවා රිදෙනවා දානවා කනවා කුයි වැඩ කොටයි අපි දැන් මේ හිතාමතා කරන දේ නතර කරාට මේක ඇතුලේ මොන්න තරම් කඩිගුලක් වාගේ මීමැසි පොදියක් වාගේ නලියන දේවල් කියනවාද ඒක සියල්ලම අපි කියනවා පරිවෘත්තිය කියලා නැත්තම් අනිච්ඡානක පේශීන් මාර්ගෙන් ක්‍රියා කරන ක්‍රියා කවුරු හරි දන්නවනම් මගේ කයේ ඉච්ඡානුකපේශී මාර්ගයෙන් ක්‍රියා කරන ප්‍රමාණය 101ක්වත් නැහැ. 99%ක්ම වැඩ කරන්නේ අනිච්ඡානුකපේශීන්ගෙන්. ඒක නිසා මේක කවුදෝ නටවන කය. ඒ නිසා බුදුහාමුදුරු කෙනෙකුට පුළුවන් නම් දුවේ, පුළුවන් නම් පුතේ, ඔය හිතාමතා කරන 101 නතර කරලා බලපන්. මොකක්කත් අඩුවක් වෙන්නේ. මොකක්කත් අඩුවක් වෙන්නේ මේ කය දිගටම ලේන කෝඩුවේ දුවනවා වගේ දඟලනවා. ඒ කියන්නේ අසම්පජාන කායික ක්‍රියා රාශියක් සිදු වෙනවා. අපි මේවා සේරම මම කිරුවා කියලා හිතාගෙන ඒ වගේ සිදුවෙන හැම අත්තරද්දකටම පශ්චාත්තාප වෙවි. අනේ මං වගේ කාලා කන්නේ දන්නේ නැතුව පෑනකොට කුඹියක් මැරලා පෑගොල් පෑගිලා මැරෙනවා. අතු ගන්නකොට කැරපොත් එක් මැරෙනවා. හුස්ම ගන්න වාරයක් පාදා කෙල කෝටියක් විස බීජ මැරෙනවා. ඉතින් වදේ දැන් ඉතින් අලි කෙලියයි නහයට මෝර බඳින්න ඕනේ. යන යන පාර පිල් වලින් පිහන්න ඕනේ. ඌබි නැති වෙන්නේ. කරපොත්ත නැති වෙන්නේ. මොකද මේ සම්පජාන අසම්පජාන දෙකම මල්ලේ දාගෙන තැවෙන එකනේ පුත්තජනක වැඩි. ඉතින් ඒක නිසා මහාවීරගේ ගෝලය යනකොට කටට මොකෝ අලවක් බැඳගෙන යනවා. මොනතර පිටක් අරගෙන පාර පියවි ආ යනවා. අසම්පජානවවත් සතෙක් මැරෙන්න බෑ. ඉතින් බුදුරජාණන් මේක ප්‍රායෝගික නෑ. ඔබට වග වෙන්න පුළුවන් වෙන්නේ සම්පජඤ්ඤව සතුම් මරන්න එපා. සම්පජඤ්ඤව හොරකම් කරන්න එපා. සම්පජඤ්ඤව කාමීච්ඡචාරය කරන්න එපා. ඒ ටික කෙරුවේ නැතුනට ඔබ යකින් කෙල කෝටියක් සත්තු මැරෙනවා. ඒක වලක් කරන්න ගියොත් කවදාකවත් මේ පොළොවේ ජීවත් වෙන්න බෑ. මේ ඉඳගෙන ඉන්න අපි ওই ඉඳගෙන ඉන්න වර්ගංගල් ගාන තුල යට ඉන්න පණුව කිත්තුකුණු අපි බැන බැන ඉන්නේ දැන් මේ උත්පගණ්ඩත් නැහැ මේ අම්මගේ මෙතන වාඩිලා ඉන්න එක්ක ඵලයක් වෙන්නේ මට මල බරක් මේක මට රස්නියක් මේකේ උන් කියන දේ ඇහෙන්නේ අපිට අපි කියන අනේ නෑ අපි මේ ධම්මජීවන්ගේ බණ ආගෙන ඉන්නවා බොහොමයි ඉතිරින් බොහොම කරුණාවෙන් ඉන්නේ ඔක කී ලක්ෂයක් සත්තු බයි ඊයෝගින් බණ්ඩ අසම්බජඤ්ඤ වාචසික ක්‍රියා කවුරු හරි දකින්නකොට good morning කියන්න හිතෙනවා. කියවිලා ඉවරයි. පටන් ගන්නකොට කියවිලා ඉවරයි. වළක්වන්න ගියත් කුස් කුස් කුස් කුස් ගායිද. ඒක liverලා අනිත් බලන්නකො මට මේ මේ වචනයක් පිට වුණා. මට ආරයදී නරක වෙලා ඊට පස්සේ ඔක්කොම තැවෙනවා. ඉතින් ඒ නිසා අපි හිතාමතා කරන දේකට තැවෙනකොට බුදුහාමුදුරුවෝ ඇත්තටම සාක්ෂි වෙනවා. මේ කටකම තේයාට ඇතුළු කෙලතොලකමඩ කතා කර කර ඉඳලා මේ හැම දෙයකම තැවෙනකොට බුදුහාමුදුර අනුකම්පා කරනවා මමවට පුංචි රහසක් කියලා දෙන්න. අඩු ගානේ පැයක් අඩු ගානේ පැය දෙකක් අරගෙන කතා නොකර හිටපන් කොච්චරක් හිත දොඩමඩද කියලා බලන්න. අසම්පජාන වාචසික ක්‍රියා කිල කෝටියක් අතර තමයි ඔබ සම්පජන්නව සිහි බුද්ධිය වචනයක් කතා කරන්නේ. ඒකෙන් ඉවරද වෙන්න වැරදි වුණොත් පපයි කියන ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ හිතලා කරපු දෙයක්. නමුත් අනික් සියල්ලම හිතාමතා කරන දේවල් නෙවෙයි. ඔබට සතිය නැත්තම් ඔය ඔක්කොටම දැවෙනවා. ඒ උනට හේතත් ඔබ වෙනවා. කවුරුහරි දකින්නකොටම කියන්න ඕන දේ කියලා ඉවරයි. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මේ අසම්පජාන කායික ක්‍රියා අසම්පජාන වාචික ක්‍රියා. ඒක උගාක්ම හීන නූලෙන් තමයි වැඩ කරන්නේ අසම්පජාන මානසික ක්‍රියා වේදනා සංඥා ඉතින් ඒකත් නතර කරලා පස්සේ නැත්නම් ඒ නතර කරන්න යනකොට තමයි මහරේ වෙල කියන්නේ මොකද ඉතින් අන්තර කරන්න පුළුවන් වැඩක් ඔබ වගේ මේ අඟල් දෙකේ ඥානෙ තියෙන ඇඟිලි දෙකේ ඥාන තියෙන ගෑනු මොනව කරවත් බැලෙල්ල පැත්තකට කියන. ඉතින් ඇත්තට මහරේම කියන්න වටනවා මොකද ගැඹුරුයි මේදී. නමුත් ඒ සෝම භික්ෂුණිය කියනවා යානු ක්‍රමෙන් ඇති වැඩක් නෑ යකෝ. මම හිත සමාහිත කරගත්තට පස්සේ මට ඥාණය තියෙනවා. මම විපස්සනා කරනවා නම් මට ඔය තරම් මේක දෙල්ලම යද්දිත් මේක දැන කරා මේක නොදැන කරා. මේක දැන කර වචනේ මේක නොදැන වචනේ. මේක දැනගෙන හිතීම මේක නොදැන හිතවිල හරියට දෙක වෙන් කරපු දවසේ. සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ දෙක වෙන් කරපු දවසේ මේක තන්නේ කර රූකඩ නැටවිල්ලක් තියෙන විදිහට හැඳවෙනවා. අපිට එන හිතවිලි වලින් 95කටත් වැඩි අසම්පජඤ්ඤව පහළ වෙනවා. අපි ඔක්කොටම දැවෙනවා. අනිත් බලටක භාවනා කරනකොට කාම හිතවිල්ලක් ආවනේ. මේ මෛත්‍රී භාවනා කරන ඉඳදී ද්වේෂ හිතවිල්ලක් ආවනේ. මේ දන් දෙන්න ගිය වෙලාවෙත් මට ලෝභ හිතක් ආවනේ. ඒක හරියට මේ හරියට මම පාවඩ දාලා ගෙට ගෙන්න ගත්ත අමුත්‍යක් වගේ කොහෙදෝ යන හිතවිලක් ආවට පස්සේ ඒක අසම්පජඤ්‍ය බව දන්නේ නැති නිසා චිකේ මට තරන්න නැති දෙයක් උණයි කියලා මම ඕකට කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උපැන්න දහතිගේ තාත්තගේ කොටුවේ අස්සම් කරනවා පෙන්සාරික තාත්තේ කොට අසංකරන්නේ නැහැ. මගේම ගෑණි වෙන්න පුළුවන්. මගේ ගෑණි කොයි මිනිහත් එක්ක පුතියලා හම්බුනාද කියලා කවුද දන්නේ? ඉතින් මම ඔක්කොටම ගෙටි යහපියක් නැතුව අසං කරන්න ගත්තාම මම දරුවන ලොරට අනේ මගේ රත්තරන් පුතේ කියලා ගෑණි ඇතුලේ ඉඳලා බොබ බෝ ගාලා hinaන අනේ තෝ දාන්නව නම් තෝගේ නෙවෙයි අපෝ දරුවා කියලා. ඒකට කියනවා හතර hina. හතර hina වලට හපන් අපි මේ දවසකට ඉන්න හිතවිලි වලට අස්සම් කරලා මේක මම කියලා මගේ කියලා මගේ ආත්මේ කියලා අනේ පිටින පෙට්‍රෝල් ප්‍රමාණය. අපි අතින් කියන වචන වැරදුනාට පස්සේ ඉතල මත කියනවා නෙවෙයි අසම්පජාන ඔයේ කියවට. මොකද ඒක චාරයක් විතර කතා කරලා උරුද. ඊටසේ කොච්චර තැවෙනවද ඒ කියනවා ඔබ ගතින් ගිලීච්ච වචනේ ආපහු ගන්න ඇත්තු 20 දෙනෙක් 20 දෙනෙක් තාලවත් බෑ. බට එකක් කරතයි වචනේ ගිලියෙන්නේ නැතුව හිටියනම් බේරිලා. ඒ වගේ ඔබ කරපු වැඩේ නැත්නම් ඔබ අතින් වෙච්ච වැඩේ ඔබට ඕනකම තුනක් ගන්න බෑ. ඒක නිසා දුම්ම ඉරි. නික හිටපන් එහෙනම් අපිට සතුට වෙන්න පුළුවන්. උඹ කෙරුවනම් යමක් කරපු හැම දෙයකින්ම නැත්නම් විශේෂයෙන්ම හිතාමතා කරා නම් සචේතනිකව කෙරුවනම් සසංකාරේ කෙරුවනම් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. මේක පළවෙනි වතාවට මීට අවුරුදු 200කට විතර ඉඳලා අත ෂෝෆන්හව දැකලා පොතක් ලිව්වා. ඒකල කිව්වා each will is evil කියලා. හිතමත කරන සියල්ලම කක්ක. ඉතින් ඒක මහා විශාල පෙරලියක් වුණා බටහිර මේ දර්ශනයේ මොකද ඒගොල්ලෝ හිතුවා මේ නව නිර්මාණ කියන්නේ ලොකු දෙයක් ප්‍රගතිය කියන්නේ ලොකු දෙයක් චින්තාමය ඥාන කියන්නේ ලොකු දෙයක් අද එක්වසේම පිළිකාවකින් කුවාලකින් ගන්න සැර වගේ දෙයක් ඔක පුළුවන් නම් නොකර හිටපන්. ඉතින් සම්පූර්ණ මෙයා නාස්තිකවාදීක විදිහට බටහිර ලෝකයේ කොම් කරා. නමුත් ඊට පස්සේ ආපු නීචේ, ෆ්‍රෙඩරික් නීචේ අර ෂෝෆන්ව කියවිග ලස්සන පෙන්ලා දුන්නා. ඒක අපේ බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එක නැත්නම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ ඥානජීවක හාමුදුරුවෝ ෂෝෆන්ව නීචේ කියලා පොතක් ලිව්වා. පොතක් කියලා බින්න උඹල මේ උඩ දාගෙන වැඩ කරාට ඔය හැම වැඩකින්ම අනිච්ච දුක්ඛ නිසා එක තැනකදී හරි වැඩක් නොකර කය නොසොල්ලා වචනේ නොසොල්ලා හිත නොසොල්ලා හිටියනම් බුදු. කිංකිනි නොසොල්ලා නකමින් වරෙල්ලා මගේ මණික සුවසේ නිති. එච්චරයි කියන්නේ. කොහේ හරි නැටවිල්ලක් නැතුණා නම් කියන්න පුළුවන් නැට වුණා මම නැටුවා නෙවෙයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කිය වුණා මම කිව්වා නෙවෙයි කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හිතුණා මේක මම හිතලා නෙවෙයි. ඒකට බුදුහාම කියන්නේ කොහොමද? ඒ කරපු දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියපා. ඒ කීවිච්ච දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියපා. ඔය හිතිච්ච දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ කියපා කියන්න නම් ඊකාමතා කියන එක මං කරන එක නතර කරනවා කියන දැඩි අදිෂ්ඨානක ඉඳලා ඒකේ සහතික වුණාට පස්සේ කියත හැකි ඒත් මගේ අතින් වැඩ වෙනවා. මගේ කයින් වැඩ වෙනවා මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේ තමම නේසෝ අමසේ නමේසෝ අත්තා. ඒකේ මගේ වචන දෙඩ වෙනවා. වචන හිත දොඩමළු වෙනවා. ඒක අර කලන වේගයෙන් නැත කරන්න බෑවගේ නමුත් මේකට පශ්චාත්තාප වෙන්න බෑ මේක මම නෙවෙයි කියපබැයි කියන්නේ ඉස්සර වෙලා හිතාමතා වචන නම් කතා කරනවා කියන එක පාලනය කරලා තියෙනවා. හික්මවලා තියෙනවා. ශික්ෂා කරලා තියෙනවා. එimhe හිතවිලි එනවා තොරතෝජ එන හැම හිතවිල්ලකම අපි තැවෙනවා. ඒක හරියට රැයට මේන හැම හීනෙකම අපි තැවෙනවා. නමුත් හීනෙ මක්කොඩ දෙයක් නෙවෙයිනේ. ඒක අදිෂ්ඨානයක් කියවනම් කාර්යය අපේ. මගේ හැකියාවක් තියෙනවා. කොන්දක් තියෙනවා. සීලයක් තියෙනවා. මට ශික්ෂාවක් තියෙනවා. සුද්ධ ගෞරවයක් තියෙනවා. ධර්ම ගෞරවයක් තියෙනවා. සංඝ ගෞරවයක් තියෙනවා. මම පුළුවන් තරම් බලනවා චේතනා අදිෂ්ඨාන ප්‍රාර්ථනා හිතවිලි මුක්කක්වත් නැතු වෙයි. අන්න එතකොට කියතයි ඒතියෙදිත් එනවා. ඒවට කියනවා අසම්පජාන චෛතසික ක්‍රියා. ඒව මම නෙවෙයි. ඒව මගේ නෙවෙයි. ඒක මගේ නේ ආත්මේ නෙවෙයි කියලා පස්සේ තේරෙවි මේ සකර්මක අකර්මක ભેදය කායික වාචසික මානසික තුනේ තේරුම් ගන්න පුළුවන් මනුස්සයාට ලැබෙන මානසික සාන්තිය අසහනේ දුරු වීම ආතතිය අඩු වීම ජීවනයේ ඉස්සෙල්ලා හොඳටම තේරෙනවා. මම හිතාමතා කරනවා මට ටොක් වෙන්නට කමන්නේ බැන්නට කමන්නේ අපාගියට කමන්නේ මොකද මම හිතාමතාන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා ඇත්තටම වග වේයක්. නමුත් මේ හිතාමතා නොකරන දේවල් වලට තැවෙන ජනතාවට තමයි පුතඥය කියන්නේ. ආර්යයන් වහන්සේ කියලා කියන්නේ යා හිතාමතා තාමත් වැරදි කරනවා. ඒකට වහාම සමාවිලකට ඉවර කරනවා. හැබැයි හිතාමතා නොවිච්ච දේවල් වලට තැවෙන්නෙත් නැහැ. අභිනන්දනය කරන්නේත් නැහැ, අභිවදනය කරන්නේත් නැහැ, අජෝසනය කරන්නේත් නැහැ. ඒකට හිඟ ගන්නෙත් නැහැ, ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ, වෙන කතා කරන්නේත් නැහැ. මේ මොකද මේ? ආනාපාන සතියේ ඉන්නකොට නැත්නම් මේ හොඳටම කෙලෙස් නැති මහවිදියේ යනකොට ඒ ස්කන්ධ ධාතු ආයතන පැහැදිලිවම කරදරයක් නැතුව තියේදී එන සත්‍යයක් අනුව වහාම ස්කන්ධ ධාතු ආයතන හේතු එනකොටම පැන නගිනවා හේතු නැති වෙනකොට ආයෙ පිටින් තියෙනවා. අපි හිතන්නේ එහෙම නෙවෙයි මේ හුස්මත් ගණිද්දී නැත්තම් හුස්ම ඒ ඒ ආයතනේ තියෙද්දී තව වෙන ආයතනයකට නිකන් හයම තියෙද්දී එකින් එක මාරුණා කියන අදහස තමයි නිත්‍ය සංඥාවෙන් අරගෙන අපි තියෙන වැරදි අදහස. බුදුරජාණන්සේ පෙන්වන්න මතක් කරන්න උත්සාහ කරන්නේ ඔබ සාධ්‍යයක් අහන්න ඔබට කොහොමඩක්වත් බලන්නේ පාඩපත් වෙන්න බෑ. ඔබ සද්දයක් අහන අසන්නෙක් පාටපත් වෙනකොට ගඳ බලන්නෙක් වෙන්න බෑ. රස බලන්නෙක් වෙන්න බෑ. අහස ලබන්නෙක් වෙන්න බෑ. හිතන්නෙක් වෙන්න බෑ. අන්න ඒකට කියනවා thin slicing of time කියලා. කාලේ ඉතාම කුඩා කොටසට කඩලා බලනකොට පේනවා මේ බලපු තැනම අහන තැනට යන්න පුළුවන් එක වෙනම කතාවක්. නමුත් මේ දෙක අතර පැහැදිලිවම අවකාශයක් තියෙනවා. කවදා හරි ඒක දැක්කම දවසේ අර තේනවා මේ තරම් ශීඝ්‍රයෙන් පහක වෙලා මේ තරම් ශීඝ්‍රයෙන් නැති වෙලා යනවා. ඒක හරියට ඉලෙක්ට්‍රෝන දෙකක් අතර ඉදිරි චාපයක් වයිනවා. පේන්නේ නම් එක දිගට චාපේ තියෙනවා වගේ නමුත් එතන අංශු බොහොම ශීඝ්‍රයෙන් එහා පැත්ත මෙහා පැත්ත යනවා. ඒක දැක ගන්න තරම් බැරි අපි ප්‍රමාණිසා. හිත අප්‍රමාද වෙලා රූප ධර්ම වැඩ කරන වේගෙටම හිත සති සම්පජඤ්ඤාවන මේ අපි ඔය කියන උදයප්පේ මට්ටමට හොඳට ගොජ දාලා ආවන. ඔකේ ගැඹුරු පිළිමකමක් ඉතුරු වෙන්නේ නැහැ. ඔකේ රුචර්ජකම් ඉතුරු වෙන්නේ නැහැ. ඔකේ පෞරුෂත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. ඕකේ පරණ ගෙනාවු ඇබ්බැහි රුචි ගැම්ම මොකක්වත් ඉතුරු වෙන්නේ. ඒක නිසා එතෙන්ද ගියොත් එතෙන්ද කියලා අත්දැක්කොත් බුදුසසුනේ පෙන්වන්නේ සාන්දෘෂ්ටික ඒහිපස්සික ඕපනයික ධර්මයක්. ඒ පොතේ තියෙන පටිච්චසමුපාදේ නෙමෙයි. ඔබට මේ ආනාපාන සතිය වගේ දිගට ඉන්නකොට ඇත්තටම ආනාපාන ඉන්නකොට ආනාපානය පිළිබඳවත් විස්තරයක් එනවා. නමුත් මම මේ පෙන්වන්න දන්නේ මේ ආනාපාන වගේ වීදිය කියartifactId අතුරු වීදියකට පයින් වෙලාවක අපි කොච්චර පෙරලියකට ලක් වෙනවද? වහාම හේතු පැන නැගුණොත් ඒ පෙරලිය වෙන එක වළක්වන්න මට කිසිම ඉඩක් දීලා නෙමෙයි මේ වැඩේ වෙන්නේ. මම ඉබේම මේ බවටපත් හරියට කොච්චර නම්බුකාර බල්ලෙක් වුණත් ලනුක බැඳගෙන ගියත් අසුචි පිටිකක් දැක්කොත් ඌට ඒක කන්න ඕනේ කොයි බින්දෝ. ඌට කියනවා කෑවේ නැතත් තිබ්බේ නැත්නම් ඉසි එකක් ඕක බල්ලට අසුචි දැක්කට පස්සේ. ඒ උගේ ඇති. ඒ වගේම බල්ලේ කොච්චර අටසිල්ලරෙන් තියත් දසසිල්ලරේ අපේ හිටියත් පීයෙක් දක්ව ගමන් ඩක්කලා බෑ. ආයෝක ඉතින් බල්ලා කොච්චර සිල් ගත්තත් ඌ බලක් ගන්න බෑ. මේ ගෑනුගති තියෙන මිනිහට පිරිමියෙක් දැක්කට පස්සේ ඒකට ඇදිලා යනවයි කියන එක වළක්වන්න බෑ. ඉතින් ඒක අපි මොකටද කනගාටු වෙන්නේ? ඉතින් මේක අවුරුදු කෝටි ගාණක් අපි මේ හදාගෙන ආව එකනේ. ඒක බාර ගන්න. බාර ගන්න කියලා කියන්නේ මේ අශීලාචාරව, අවිචාරවත් හැසිරෙන එක නෙමෙයි. ඒක පශ්චාත්තාප වෙලා ඇති වෙන්නේ මොකක්ද? මේ තරම් හේතු සහ පහළ වෙනකොටම අපිට තරම් නොවන විදිහට මේ කෙලෙස් පහළ වෙන ගතිය කොච්චර තකනක්ද? ඉෂ්ටිර වෙනසක් නම් ඇති කරන්නේ නැහැ. ඉෂ්ටිර වෙනසක් ඇති කරන්න නම් හේතුම් පටිච්ච සම්භූතං හේතුපංගා නිරුද්ධති කියලා හේතු පහළ වුණොත් ඒක වළක්වන්න පුළුවන් බ්‍රහ්මයටවත් නෑ මටත් නෑ. ඒ නිසා මේ පහළ පහළ වෙන හේතු මොන්න තරම් ශීඝ්‍රයෙන් පහළ වෙනවද කියන එක දැක්කම අපිට ඉෂ්ටිර ප්‍රකාශ කරගන්න බැරි වෙයි. මම මේ වැඩේ කර දෙන්නම්. මම මේකට වග වෙනවා කියලා කියන්න බෑ. මොකද ඒ තරම් අපි හරහා මේ ක්‍රියාත්මක වෙන අධික වේගය එමෙතන වහා වෙනස් වෙන සුළු දකින්නකොට හරිම දුකක් ඇති වෙනවා මොකද්ද ಗುಣ චරිතය කියන්නේ මොකද්ද මේ පූර්වදර්ශය කියලා කියන්නේ අපි මේක කිසිසේත් ප්‍රකාශ කරන්න බෑ මොකද ප්‍රකාශ කරන්න බැරි බව නැත්නම් හේතු පහළ වෙලා හේතු නිසා නැති වෙලා යන බව අනාත්ම ධර්මයක් නිසා ඔබට වග වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ නොකියන නිසා මේක ඔබට උරුදු වෙන්න ඕන කරලා තියෙන හිතාමතා කරන දේවල් අවිද්‍යාව නිසා ඇති කරන සංස්කාර ඔබ ශික්ෂා මාර්ගයෙන් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මාර්ගයෙන් తాවකාලිකව හෝ ඇල්මරා ගන්න. යැපෙන දමා ගන්න. ආම්බම් කර ගන්න. ඉරිවට ගන්න. ඉරිවටන බලපං ඔබ කොච්චර ඉරිවටවත් කොච්චර ක්‍රියාවලියක් යනවද කියන්නේ. ඒක බටහිර කරපු පරිශ්‍රණයක පෙන්ලා දීලා තියෙනවා. ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක සෙට් කරලා ඒ කියන්නේ ඔළුව වටේට ඉලෙක්ට්‍රෝඩ් 160 ගානක් හයි කරලා හැමතැනම නිකුත් වෙන සංඥා හොඳටම කම්පියුටරයට සෙට් කරලා එක්කෙනෙක් නිදා ගන්න සලසලා එක්කෙනෙක් අවදි කරලා සලසලා තියෙනවා මොළ දෙකේ කිසි වෙනසක් නැති. නිදා ගන්න මිනිහාගේ මොළේ වැඩ කරන තරමටම ක්‍රියාකාරී මනුස්සයගේ මොළේ වැඩ කරනවා. අපි හිතන්නේ වෙන්නේ නිදාගත්තාම තෑහෙන දොරට මේ සම්මන් ජම්මෙන් දෙපාර්තමේන්තුවලට නතර වෙයි කියලා. මොකක්වත් නතර වෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් වැඩ. ඒක පාරම ඥායෙ මිස අවශ්‍ය අවදි කරපු ගමන් අර පොඩ්ඩක් හැල හැප්පිලා ආයෙත් අර මට්ටමට එනවා. ඒ හැබැයි කේන්ති ගිහිලා ඉන්න වෙලාවේ සමාධිගත වෙලා ඉන්න වෙලාවේ මොලේ මොනම වෙනසක් නැහැ. ක්‍රියාකාරකම් ඒක එක දිගටම වැඩ කරනවා. ඒක නිසා අපි මේක තේරුම් ගත්තොත් මේක මේ සීග්‍රීන් වෙනස් වෙන සීග්‍රීන් අදටත් නොකිය පලා යන හිතක් තියෙන කෙනා මේ ඒ යන යන දේවල් වලට අනුව නැත්තම් ඒ ඒ දකින්න දේවල් ඒ අහන දේවල් නෝ මත්වීමක් ඇති වුණොත් එයාට පොත්ත බීමක්වත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මම කොච්චර බලමින් හිටියද කොච්චර අහමින් හිටියද ගන්ධ රස පහස බලමින් හිටියද කියන එක කොහොමඩක්වත් ගන්න බෑ. අඩු ගානේ බලමු අපි මේ ඔක්කොට මේ මොකලක් පරියන්කේ ඉන්න වෙලාවේ අපිට කොච්චරක් මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් තයික වැඩි වෙනවා. ඊට වැඩිය වැඩි වෙනවද කියන එක දකින්න පුළුවන් නම් ඒක මහා විශාල වැඩපිළිවෙලක පුංචි නැමියාවක්. පුංචි දියුණුවක් වෙනවා. ඒ වැඩි වෙන ගමන්ම ඒ මූල කර්මස්ථානේ විස්තර වැඩි වැඩියෙන් කාට හරි සපෙලා කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් එතකොට ශබ්ද වේදනා හිතවිලි ආපෙව්වට කෙලෙස් ඇති කරන්න දෙන්නේ නැතුව සංස්කාර ඇති කරන්න දෙන්නේ නැතුව අවිද්‍යාවකටපත් වෙන්න දෙන්නේ නැතුව මම පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඉඳීමෙන් විද්‍යාවට අනුග්‍රහ කරලා තියෙනවා. ඇති හැටියට අනුග්‍රහ කරලා තියෙනවා. මේක වැඩි කරන වැඩි කරන යන්න ගියොත් දවසක් එනවා මූල කර්මස්ථානයේ ඉඳලා අතුරු අරමුණට පයින්නවා. අයින්කොටම දන්නවා මේ කාය විඥානයේ තුනේ කොන්නේ චක්ක විඥානයට පැනනවා සෝත විඥානයට පැනනවා ඝාන විඥානයට පැනනයි කියලා දැනගත්තොත් අපි මේ ආනාපාන කර කර ඉඳලා ඉතරමත් වෙච්ච රූපයක් දැක්කයි කියන්නේ රූපේ අන්තර්ගතය බලනවා වෙනුවට අට්ටියදී හරාදී කුච්චි තමයි ලැජ්ජ හිතෙනවා පිළිකුල් වෙනවා ජුගුප්සා වෙනවා මෙච්චර ලස්සන අරමුණ යන ගමන් ඕම් බලමු මගේ හිත හිත රූප බලන්න ගියා කියලා රූප බලන්න ගිය බව දැනුම තියනවා නම් බලපු වස්තුවේ අන්තර්ගතය ඔළුවට එන්නේ බලපු වස්තුවේ අන්තර්ගතයේ මේක කහපාටයි මේක හතරස් මේක මේ මේ වර්ණ සංතන ආවනම් ඒ වෙනකොට මත් වෙලා ඉවරයි. එතකොට තමයි ඉඳලා කිය කොහෙද කියලා දන්නේ නැහැ. මතු වෙච්ච එක මේ තරම් දෝතිම් බාරයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අපේ තණ්හාව, අපේ මාන්නේ, අපේ දෘෂ්ටිය කොච්චරක් අපිට ඉස්සලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තමයි මේක තෝරාගෙන තියෙන්නේ. බුදුසසුනේ සඳහන් කරනවා. ඕක මේ මරණ මොහොතේ ජීවත් වෙන ප්‍රතිසන්දිය ලැබෙන වෙලාව බලන එක නෙමෙයි මේ පටිච්චසමුප්පාදේ කියන්නේ. රූපයක් බලන තැන ඉඳලා සත්‍යයකට යන තැන බලපන්. ආනාපානෙ ඉඳලා සත්‍යයක් යන තැන බලපන්. ගන්ධක් රසක් බලන තැන බලපන්. බලන බලන වෙලාවේ ඒ ඒ තැන මේ තණ්හාමාන දික්ටි වැඩ කරනවා. බුදුජානනාංශේ නිසා අනේක ජාති සංසාරං සඳහා විසංගනි විසංඝහකාරංග වේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. මං අනේක ජාති සංසාරේ මේ අපිත් එක්ක වගේම අපි වගේම ජාති සංසාරේ මම අබාගෙන ගියා මේ තණ්හාව පෙරගමන් කරන එක අල්ලන්නේ. අහුන්නේ නැහැ. අහුන්නේ නැත්තාකල් මං යනට ගේ ඇදලා ඉවරයි. ගහකාරන් දික්තෝසි මම ගහකාරය දැක්කේ මේ උප්පත්ති වෙලාවේ තණ්හාව තියෙන එක නෙමෙයි මේ කතා කරන්නේ. රූපයක් බලන වෙලාවේ සද්දයක් බලන මොකින්ද මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තියෙන්නේ. ඇහැ කන දිව නාසය කය මන ඔක්කොම තියෙන්නේ. දීගාචිත්ත කිසිම රූප බලන්නේ කොටපත් වෙන්නේ ඒකේ න්‍යාය පත්‍රික ආගලක තියෙන්නේ. ධනිකර තණ්හාවතේදී, ධනිකර මාන්නයතේදී, ධනිකර දෘෂ්ටියතේදී. ඒක නිසා ඒක ඇති වෙනකොටම අඩේ මම ලස්සන රූපයක් දැක්ක කියලා එකටපත් වෙනව වෙනුවට අනේ මම දන්නේ නැතුව මේ නූලේ මම රූප බලන්නේ කොටපත් වුණා චි යත අට්ඨි යති හරායති ජිගුච්ඡති. එයාට ලැජ්ජිත වෙයි, දුකිත වෙයි, පීඩිත වෙයි. අන්න එතකොට තේරෙනවා දැන් රූපෙට ගියාට රූපේ බලන්න පොට්ටෙක් බලනවා. අන්දෙක් බලනවා. ඒක රස විඳින්නවක්වත් මේ අනේ අදැක්ක නෑ මම විතරයි දැක්ක කියලා ආඩම්බර වෙන්නවත් නෙවෙයි. මෙච්චර මම අරමුණේ හිත කීකරු කරන්නේ ඕම් බලපන් රූපයක් වෙනවනේ. ඒ දකින රූපේ අන්තර්ගතයට ආඩම්බර වෙන්නේ. එතකොට තේරෙනවා දැන් අරමුණ ට්‍රැක් එක මාරු වෙලා වෙන ස්කන්ධ ධාතු ආයතන පහළ වුණාට අරතරන්ම කෙලස් පහළ වෙලා නැහැ මොකද පහළ වෙච්ච බව දන්නටම දැන් බලන්නේ බව දන්න බලන බව මෙනෙහි කරනවා අන්නේ මෙනෙහි කරන වෙලාවේදී යෝගාවචර තේරෙනවා නම් මම මෙතෙක් කල දකින දකින දේ පස්සේ ගියා රස වින්දා අභිනන්දනය කළා අභිවදනය කරා අජෝතනය කරා දැන් මට තේරෙනවා පැනපු ගමන්ම ට්‍රැක් එක මාරු වෙච්ච වෙන හේතු වර්ගයක් ඇති වෙලා වෙන බල වර්ගයක් වෙනවා මම මේ බලන බව මෙනෙහි කරන්නේ. හොඳම නිදර්ශනේ දෙන්නේ නැත්නම් සාකච්ඡා කරන්නේ සක්මන් කරගෙන ගිහිල්ලා කෙලවරදී අපේ හිත බොහෝ විදිහට අඟුම් උදාහරණ. සක්මනේදී නම් අපිට හොඳට වම දකුණ බලන්න පුළුවන්. හැරෙන්න යනකොටම එතන තියෙන රූප වලට, ශබ්ද වලට, තමනල්ලුන්ට, මල් වලට, කුරුල්ලන්ට හිත යනවා. ඒක වළක්වන්න බෑ. ඒක ඒක තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන අභ්‍යාසය. ඉතින් යම් යෝගාවචරයක් සක්මන් කරන කීර දැන් මම කෙලවරටයි එන්නේ. මෙතෙන්දි මගේ හිත රූප වලට යන්න ඉඩ තිබේ. මම ලෑස්තිලා යනවා. ඒත් අයේ තිබුණ හිත ඔන්න ඇහැට ගියා. ඒ දැනගන්න පුළුවන් උනොත් මම පහේ හිත තබා වෙනේ කරන යෝගාවචරය. දැන් මට නොදන්න පැදුරටත් නොකිය හිත රූපෙට ගිහිල්ලා මෙන්න මම දැන් ඉන්නේ රූපෙක මම මේ රූපේ අභිනමනය කරන වෙනුවට මම ගේම පරාදයි මට ඕන දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා ඒ බව දැනගන්න පුළුවන් නම් අර කපයේ දිගීම යන යෝගාවචරයේ දක්ෂ යෝගාවචරය කියලා කියනවා හිත පිට ගියා පිට ගිය බව දැනගත්ත මේක අභිරමණය කරන්න කියන්නේ මට නොකිය මගේ අරමුණ වෙන පැත්තකට පැනනවා වෙන හේතුන් පටිච්ච සම්භූතං වෙන හේතුවක් පානවා එන කෙනෙක් බාටපත් උනා ඇක්සක්මන් කරන රූප වලින් බාටපත් උනා කියලා දැනගන්න පුළුවන් නම් ඒ රූපයේ අවස්ථා කීපකින් සිද්ධ වෙන බව මහසී සඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා එයාට කියයි දවසක ඒ හොඳට සක්මනේ ගිහිලා රූප දැන් පේන්න ඉඳ තියෙනවා මට මම මෙතන වැටෙනවා මේ දුර්වල තැනක් නමුත් මම පුළුවන් තරම් සතිය ඉන්නකොට ඒක පාරට පෙනී සුද දක්කා නමුත් මම ගෑනිද පිරිමිද කියලා බලන්න ගියේ නෑ මම ඒක මලද්ද සමනලයක්ද බලන්න ගියේ නෑ සුද දැක්ක දකින්නකොටම මට තේරෙනවා පයේ තිබුණ හිත ඇහැට ගියා කියලා ඒ සුද දැක්ක පමණින් ආපහු එන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒ අරමුණේ මතුවෙන තින කෙලෙස් රාශියක් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය ඡන්දඥානීති වායමති විරියං ආරම්භති චිත්තම් පග්ගණ්ණාති පදහති රූපයකට පැනලා ඒක අභිරමණය කරා නම් එන්න වෙන්න තියෙන විශාල නූපන් අකුසල රාශියක් යා සුද දකින්න මට්ටමින්ම හිතගත් ආපහු අපට දකුණට එතකොට යාර කියන්න පුළුවන් මගේ පහළ වෙන්න තියෙන අකුසල් රාශියක් පහළ නොවීම පිණිස මම හික්මයි ඒක නිසා චක්කුච්ච පටිච්ච රූපේතෝ චක්කු චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං ඒ පහළ වෙන්න පුළුවන් මනාපමනාප වෙනුවට දැකපු රූපයේ ව්‍යංජන අනුව්‍යංජන නොබල සුද්ධ දැකපු පමණින් ආපහු ගන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන්සේ ඉන්දිය දමදී භාවනා සඳහන් කරලා තියෙන්නේ. එයා පහළ වෙන්න තියෙන අකුසල් රාශිය. සුද්ධ දැකපු පමණින් ආපහු හිත ආරක්ෂක භූමියට ගැනීමෙන් උපදින්න ඉඩ තියෙන කෙලෙස් රාශියක් නැතර කර ගැනීමේ අභීත ජීර වීර කටයුත්තකට යනවා මේක ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ ධර්මනේ. හරියන්කට වැඩි ගොඩක් වෙලාට සිද්ධ වෙනවා සක්මනේ. අන්න එතෙන්ද ගිය කෙනාට කීයටගේ රූපේ දැක්කට මොකද මං අන්ධෙක් වගේ හිටියේ වෙලාවේ මට මට රූප පෙනුනට මං අන්ධෙක් වගේ බැලුවේ සුද්ධ දැක්ක දකින්නට මම හිත අපව ගත්තා. ඒක ගියේ නෑ ගෑණියන්ට පිළිමින්ද එන කෙනෙක්ද යන කෙනෙක්ද කාද නිින්ද රසද බලන්න යන දෙයට කියන්නේ අංග ප්‍රත්‍යංග බලන ව්‍යංජන අනුව්‍යංජන බලන අලගිය මුලගිය බලන අලගිය මුලගිය බලන්නේම තණ්හාව බලන්නේම මාන්නය බලන්නේම දෘෂ්ටිය ඒක නිසා අපි හිතන්න කාණිවල් එකට ගිහිලා ඉන්න සතිය නැති මිනිස්සුගේ හිතට මොකද වෙන්නේ කියලා පන්දිසාංශ කියනවා ප්‍රේමවන්තියෙක් ඉස්සරහා ඉන්න ප්‍රේමවන්තයෙක්ගේ හිතක් ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා භාවනා නොකරන කොහොමද ගලන්නේ කෙලෙස්. උලන් වේද හිතාගන්න. තව පොඩ්ඩකින් ඉසිප වෙනඳ ගන්න නැත්තම් කියලා හිතාගෙන මේ ප්‍රේමවන්තියෙක් ඉදිරි පිටින් ප්‍රේමවන්තියෙක්ගේ හිතත් එක්ක බලනකොට භාවනා යෝගාවචරයගේ තියෙන හික්මීමත් ඒතියෙදි භාවනා යෝගාවචරයගේ හිත මේ විදිහට තරන්න වෙන විදිහට යනකොට ඒ යෝගාවචරයට ඇති වෙන චි අට්ඨියති හරායති ජීවුච්චති මේක දුකක් මේක ජුගුප්සාවක් මේක පිළිකුලක් කෝ මට කියලා ආත්මයක් කෝ මට කියලා සදාචාරයක් කියලා යාට ඇති වෙන දෙයට තමයි මේ ලෝකේ සදාචාරයක් මේ බයලජ්ජාව කියලා කියන්නේ. පවට බය සහ ලැජ්ජාව කියලා කියන්නේ අනුප්පන්නානම් පාපකාරං අකුසලානං ධම්මානං උපාදාය අන්න මේක යනකොට තියෙනවා මේ හේතු නිසා මේවා පහළ වෙනවා හේතු නිසා මේවා නැති වෙනවා එහෙම නැතුව අපි තණ්හාවට මාන්නයට පිටියට යන්න ගත්තොත් අපි ණය විතුන මීහරකෙක් නාසලන යදගෙන යනවා වගේ කොතනින් පටන් ගන්න කොහේ යනවද කියලා විශ්වාසයක් නැහැ තේරුම් ගන්න බැහැ ලොකු සාංශ මතක් කරනවා අපි කුටියෙන් පිටත් වෙලා දාන ශාලාවට යනකොට මගේ තීත කුරුල්ලෙක් දකින්න. එතකොට අපි නතරලා ඒක දිහා බලබලා ඉන්නවයි කියලා කියන්නේ අපි පිටත් වෙච්ච ගමන දාන ශාලාවට දැන් අතරමඟ දැක්ක කුරුල්ලෙක් දැකලා අඩේ කැමරාව ගේන්න බැරිුණනේ දැක්කනම් මේක ෆොටෝ එකක් ගත්තනම් ෆොටෝ තරග එකට කියලා ජය ගන්න තිබුණා. පළවෙනියා වෙන්න තිබුණානේ. ඉතින් අරක දිගේ කොච්චර දුර යනවද කිව්වොත් ඒ මනුස්සයාට දාන ශාලාව යන ගමන මතක නැහැ. මේකද කියනවා ප්‍රපංච කරන. යායුතු තැනට යන්න තිබියදී මට වලල්ල කරකෙන එක තමයි මේක තමයි මායя කියන්නේ. මේක තමයි කෙලෙස් කියන්නේ. ඉතින් යම් තැනකදී අපේ ගමන වලක්කලා සත්‍ය කඩලා අපි නොමකට හලා ගත්තන ඉතින් මේක තමයි මායя කියන්නේ මේකට අපි සාමාන්‍ය ලෝකෙන්නේ සාස්වාදේ సౌందර්යයේ කර්ණ රසායන සංගීතේ රූප මන් මත් කරන රූප ඉතින් අපි මේවට නොබෙල් ප්‍රයිස් දෙනවා මේකට මැක්සිසි සම්මාන දෙනවා ලක්ෂ ගාණක සිත්කට බඳගන්න මයිකල් ජැක්සන් එක සංගීත සංගායනයක් තිබ්බාම බුදු අම්මියේ හම්බෙන සල්ලි ප්‍රමාණය. දැන් මයිකල් ජැක්සන් නැති වුණාට පස්සේ ඊගාවේ කරන්න හම්බෙන්න පටන් ගන්නවා. ඉතින් මායя කොච්චර hinaය නැද්ද? මේ එක අමනියෙක් නිසා කොච්චර ගාණක් කෙලෙස් උපදව ගන්න. ඉතින් එයාට තමයි වැඩිම ඡන්දය හම්බෙන්නේ. දැන් මම වගේ කෙනෙක් කියලා ඡන්දේ ඉල්ලුවයි මයිකල් ජැක්සන් වගේ කාර්ය ඡන්දය හම්බෙන්නේ. What do you? ඒකත් කුසල ඡන්දේද කාම ඡන්දේද කියන්න බෑ. ඒ දින එකත් කුසල ඡන්දේද කාම ඡන්දේද කියන්න බෑ. ඉතින් අපි ජනමතයේ දිගේ යනවයි කියන්නේ අපි වැඩි දෙනාගේ ජනප්‍රියතාවය හරි කියලා කියන්නේ මොන තරම් අමනකමක්ද කියලා ඉතින්. වැඩි ඡන්දෙන් දිනුවයි කියලා කියන්නේ කාමච්ඡන්දෙ දිනුවා, මාන්නෙන් දිනුවා, ditthිය දිනුවා. බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැහැ. ඉතින් මේකෙදි අමනේව බෞද්ධ රාජ්‍ය කරන්න හදලා. ලෝකෙ බෞද්ධ කරන්න හදනවා. කවදාකවත් වෙන්නේ නැහැ. හැමදාම ඒ ධර්මයේ කොටස සුදු කර සුළුතරයක්. අපි ලෝකීය බෞද්ධ කරන්න හදනවයි කියලා කියන්නේ බුදු දහම පාචල් කරනවා. මේකේ තියෙන ගැඹුරු දන්නේ නැහැ. ඒක නිසා මේව ඕන වෙලාවක පහළ වෙන්න පුළුවන් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් ඒ නිසා මායя පහළ වෙනවයි කියන එක නෙවෙයි ප්‍රශ්නේ. එනකොටම ඒක මායයට බය වෙනවා හෝ අභිරමණය කරනවා තව පාපී මාර. මේ මට ආවේ අමනුෂ්‍යද මනුෂ්‍යද කියලා බලනකොට මායя කියලා දැනගත්ත ගමන මේ මහරගේ තියෙන සියලුම ඔය ඒවට කියන්නේ මායා එකක් කරගන්න බැහැ. යම් හේකින් අභිරමණය කරොත් යම් හේකින් ව්‍යඤ්ජන අනුව්‍යඤ්ජන බැලුවොත් යම් හේකින් ප්‍රත්‍යංගපත්‍යං බලන්න ගියොත් යම් හේකින් අනුගාමී වුණොත් ඒ මෝඩකම හරහා තමයි මායя කෙලස් ටික දාන්නේ. ඒ නිසා මේ සීලා භික්ෂුණිය කතා කරලා කියනවා කේනිදම් පගතම් බිබ්බා කවුද මේ බිම්බේ කෙරුවේ ඔබද පිට කෙනෙක්ද මොකෙන්ද මේක හැදෙන්නේ මොකෙන්ද මේක නැති වෙන්නේ කියනවා කියනවා නයිදම් අත්තකතම් බිබ්බන් නයිදම් පරකතම් අගම් මේක මම විශ්ින් කරන ද ප්‍රතිබිම්බිකුත් නෙවෙයි දැන් මගේ හිත මේ ආනාපාන ඉඳලා මාර්ගෙ පිටට ගියයි කියලා කියන්නේ මම කරපු එකක් නෙවෙයිනේ මම ඉඳලා ධානාපානෙන්නේ නයිදම් පරකතම් අගම් ඒක ඒකාන්තයෙන්ම මාර්ගයට කරන්න පුළුවන් නහවෙ නිවන් දකින්න බෑනේ මායя කරන්න පුළුවන් වුණාට මායя වටන්න පුළුවන් කියන එක බුදුහාම කියන්නේ ඒ නිසා මායයට සීළු බලතල තියෙනවා කියන්න බෑ. දැනගැනීමේ ශක්තිය මට තියෙනවා. ඒ නිසා හේතු පරිච්ඡ සම්පූර්ණ හේතු මංගා නිරුද්ධයි. මම මෝඩ තකතිරු අඟල් දෙකේ ඇඟිලි දෙකේ ඥානයේ තියෙන අඟල් දෙකේ ඥානයේ තියෙන පරට්ට ගෑණියෙක් නම් මම මායයට යට වෙනවා. මම යට වෙන්නේ. මම යට වෙන්නේ ඒ නිසා මායя මට යටයි. ඒ නිසා හේතු පහළ වෙනවා. හේතු එන විදිහට මේවා පහළ වෙන්නේ නැතු උඹට ඕනෙවත් මට ඕනෙකටත් මේ කියලා මානර ඡන්ද දෙන්නේ නැහැ තමන්ගේ පැත්තට ගන්නෙත් නැහැ පටිච්චසමුප්පාදයට ඡන්ද දෙන්නේ එතකොට අපිට හේනියක් ගහුවයි කියලා කියන්නේ අඬන්න ඕනේ පටිච්චසමුප්පාදේ ඉත දෙන්නේ කාට වෙන්න ඕනද යා කරයි අපි මොකටද අපිට කොහොමද බලයක් තියෙන්නේ මේවා මේ විදිහට වෙන්න ඕනේ කියලා කියන්නේ මේකෙන් මම කියන්නේ මේ අද බය අපුලගෙන මිනිස්සු ගංගේ ගහන යද්දී පරිසම්පාදිත දිලා ඉන්න එපා කියලා කොට දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද කරන්න බැරි හරියක් තියෙනවා. ඒ කරන්න හැම එකම මට කරන්න පුළුවන් කියලා හිතනවනම් මේ මායя තමයි. ඒක නිසා අපිට ඉදිරියටපත් වෙන දේ ඒ පාවොක්සයිඩ් තොන්ස් කියනවා. අපි කරුණාවෙන් කරලා මෛත්‍රියෙන් කරලා බලන්න. මේ මනස දුකටපත් වෙලා ඉන්න පුළුවන් නම් මෛත්‍රියෙන් කරන්න ප්‍රශ්නයක් නෑ. ඒක ඒක බුදුහාමුදුරුවෝ ඉද දීලා තියෙනවා. එයා දුකටපත් වෙලා ඉන්නවා කරුණාවෙන් කරලා පුළුවන් විදිහට කරලා බලන්න. එහෙම නැත්නම් මුදිතායෙන් බලන්න දැන් දුකට පත්තර නැහැ. මෙයා ජොලියේ ඉන්නේ. අනේ උඹට සපයි මටත් සපයි කියලා ඉන්නේ. මේ තුනටම බැන්න උපේක්ෂා වෙන්න බලන්න. නැත්තම් ගා ගන්නවා. ගන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශේ කරන්නේ ඒක පිළිබඳව බුදුහාමුදුරෝ මේ හතර බ්‍රහ්ම විහරණ වල මෙත්ත කරුණ මුදිතා කියලා ඊට කියන ඉවර වෙන තැන උපේක්ෂාවක් තියෙනවා. ඔබට බැරි හරියක්. කියනවා විරතකමල වැඩක් නැහැ. ඒක හේතුන් පටිච්ච සම්භූතං හේතුපංකා නිරුද්ධති. සියල්ලම මට කරන්න පුළුවන් කියනකොට තමයි මාය අපේ නාස්ලංගෝ දාගන්නේ. අපිට කළ හැකි පොඩි කොටසක්. අන්න කෙනෙකුටම කළ හැකි කොටසක් තියෙනවා. ඒ කොටස ඉක්මවල යන්නේක මලපණින තන දන්නේ නැති කරන පුතඥය කියලා කියනවා. තමන්ට කළ හැකි තමන්ගේ බල ස්ප්‍රේස් ඉස්රේ ඉක්මවල ගිහිල්ලා සීමාව දන්නේ නැතුව මිත්‍රික් මෙහාට මට කරන්න දෙයක් නැහැ කියලා දන්නේ නැතුව තියෙද්දි ඔලමලෝ පයින් මිනිහට පුතජනේ. ආර්යනාචන මල පයින්කොටම තේරෙනවා හරි මේ ටික මට කරතයි දැන් යාට මොකද කරන්නේ ඉතින් ඉතින් යාට මට කරන්න දෙයක් නැහැ මට පුළුවන් හරි කියලා කියලා හරියටම ඒ Tamanට පුළුවන් සීමාවෙදි නතර කරනවා අඩු ගාණ කිව්වොත් හොඳට රසමසවල සහිත බත් පිඟාන දුන්නාම දැන් මට මේ ඇති මේ කෑම නතර කරන්න ඕන කියලා තේරෙන්න හැමෝටම කරන්න බෑ. කක කක යන. ඒකෙන් අන්තිමට ගිහිලා මහත වෙඩි වෙනකොට බේරුවා. පිටට කෑම කොච්චර රසට හදනවද කියනවනම් පිටට කොච්චර භෝජන සංග්‍රහ කරනවද කියනවනම් ඒ මිනිස්සු භෝජන සංග්‍රහයට ගිහිල්ලා කාලා කාලා කාලා වැසිකිලි ගිහිල්ලා ඇකිලිටි කරලා වමාරලා ඇවිල්ලා තුට්ටි කරනවා. මේ ප්‍රසිද්ධ කරුණ මේ මොකද ඒ තරම් කෑම රසයි. ඉන්න කාමරයට ගිහිල්ලා වමාරල ඇවිල්ලා ආය කන. ඉතින් මුන්ට කියන්නේ නැත්තම් පිසාච ප්‍රේතයෝ කියලා කාට කියන්නේ? පිසාච ප්‍රේතයෝ. කවදාක කාල ඉවරයක් නැහැ. ඒ සීමාව දන්නේ මේ කන්නේ මේ ඇඟ භ්‍රමචරියටනේ. මුන් කන්නේ කියලා නෙවෙයිනේ. ඒ කවුරුවත් ඒ වැඩේ කරනවා නම් ගුරු පන්සිහාස කියනවා මුණ්ඩ පිසාච ප්‍රේතෝ කියන්නේ නැත්නම් මට එකපාරට මතක් වුණාලු අනේ බුදුහාමුදුරු කිව්වේ මේ කාල ඇති වෙලා ඇති වෙන්නේ නැතුව බඩ කලයක් විතර තියෙන උගුරු ඉදිකට්ටක් විතර තියෙන පිසාචෝ જાතියක් දෙනවා කොච්චර කෑවත් මත. ඒ කියන්නේ සීමාව දන්නේ නැහැ. Tamante ඇඳුමේ සීමාව දන්නේ නැත්නම් කැමේ සීමාව දන්නේ නැත්නම් ගේදොර හදන එකේ සීමාව දන්නේ නැත්නම් බෙහෙත් පිටිකරේ සීමාව දන්නේ නැත්නම් විසාච ප්‍රේත තමයි. දැන් ඕගොල්ලෝ හිතන කවදා හරි කොහොම හරි අපි මේ ඡන්ද ගැන දේශපාලනඥයෝ ඉල්ල ඇතිපුති ওই කෑව ඇති ඔය නැත කරපන් කියලා අපිට මේ කෑමේ ප්‍රමාණය කියලා දෙයි කියලා. මේ අඳු මොසර අයිත්තන් කෙරුව ඇති මේ මෙතනින් නතර වෙයන් කියලා. ඕනේ නැති ගෙවල් නැතර විචිකුත්තර කරන්න යන්න බබන භාවනා කරපන් කියලා අපි දේශපාලනඥයෝ අපිට කියන්නේ. අපිට මේ සමීකරණ හදන ආර්ථික විශේෂඥුට අමනේකට තේරෙනවද අපිට මේ ප්‍රතිපත්ති හදන සමාජ විද්‍යාඥයෙකුට තේරෙනවද මොන්නේ අපේ දුක වලවන කන රේත જાතියක් බුදුහාමුදුරනේ මේකක් කියන්න බලන්නකො භාවනා කෙරුවත් බුදුහාමුදුරනේ ඇඳුම ගැන බලපං කෑම ගැන බලපං නිින්ද ගැන බලපං, සීනාසනින් ගැන බලපං, බෙහෙත් ටික බලපං. භාවනා කරන යනකොට ওই ටික හදන්න බෑ නම් කවදාකවත් භාවනා ජීවුමක් නැහැ. බුදුරජාණන්සේ පුංචි දැනකට නෙමෙයි ඇඟිල්ල තියන්නේ අන්තිම කෙලවටම ඇඟිල්ල තියෙනවා. ඒක නිසා අපි බුදුහමන කට ඇරලා කියන්නේ ශාස්ත්‍රමාංශය කියලා බය නැතුව අපිට කියදාගේ මම දිවි හිමියේ බුදුහාමර සරණ යනවා. අත්තාරින්නේ නැහැ අපි ළඟ පොඩි වැරද්දක් තියෙනවා. අතුල්ලා අතුල්ලා බුදුරජාණන්සේ කියනවා තච්චක වගේ කියලා. යතු ගාන වඩුවා කන ඇට බලලා ගැස් මතුවලා තියෙන තැන ගන්න. ආයසරේ කන හැර බලනවා ආය මතුවලා තියෙන තැන ගන්න. ඒක යායට ගෑවෙනකන් ඌ ගන්න. මුචිනාසෙත් ඒ වගේ හරියට කන හැර බලලා බලනවා මේ තණ්හාවද වැඩි කපන. මාන්නෙද වැඩි කපන. දික්තියද වැඩි කපන. ගානට ආවට පස්සේ කියනවා අන දැන් හරි ඇහෙන්න හදන්න එපා. ඔබත් නිකන් මිනිස්සෙක් විතරයි. ඔය තණ්හාමාන දිට්ඨි වඩන්න බෑ කියලා උන්වහන්සේ හරියටම මට්ටම් කරලා අපි නතර කරන තැන තමයි manussත්වය. මෙන්න කිසිම ශාස්ත්‍රීය වාචනමකට වෙන කිසිම අපිට මේ හම්බෙලා ඉන්නේ සාමාන්‍ය ගුරුරෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒ හැම කෙනාම යම් ප්‍රමාණයකට තණ්හාමාන දිට්ඨි තියෙනවා. ඒ නිසා අපි සර්වඥානික ධර්මයක් ගත්තට පස්සේ එතැයි සූත්‍ර දේශනා කරතර පස්සේ උතුම් විදියට විෂ කපලා උතුම් විදියට සම්බර කරලා තියෙන්නේ. මොකද උන්වහන්සේක තමා වශයෙන් අත්දකලා අනිම්කිරි අනුකම්පාවෙන් මේ දේශනා කරපු ධර්මයේ තියෙන මේ ගතිය ওই කිසිම සමාජ විද්‍යාඥයෙකු කිසිම ආර්ථික විශේෂඥයෙකු කිසිම විද්‍යාඥයෙකුට දේශපාලනඥයෙකුට තේරෙන්නේ නැහැ. හැබැයි උන්දල නැතුව බෑ අපට. ඒ නිසා උන්දල තියන්න ඕන දැන තියන්න. කියලා මේ සිල් ලකින මන භාවනා කරන ශ්‍රද්ධාව ඇති අපට කාගවත් කොට පිළිගුරුකම් ඕනේ දෙනවනම් හැම කොට පිළිගුරුකමක්ම මාර බලවේගය මාර පාශය මාරයි කොට පිළිගුරුකම ඒ නිසා අදාහ ගන්න තමන්ගේ අත්දැකීම ප්‍රත්‍යක්ෂය අදාහ ගන්න සාන්දෘෂ්ටික ඵලය අදාහ කරගන්න මේ ආස්වාස කරන ආස්වාස බව දන්නවනේ ඒක බුදුමයි ඒකේ තරණයි මට ඉන්නේ පිට හිත පිට ගියා නම් කරන්න දෙයක් නැහැ හැකි ඉක්මනින් ගෙනලා ආයේ ඒ අර ආරක්ෂක භූමිය පිටවන. අපේ හිත සක්මන් කරනකොට පිට පිට යනවා. ඒකට බය වෙන්න එපා. හිත පිට යනවා. නමුත් ලෝහාන්තරන් අරගෙන මට ක්ෂේම භූමිය මෙතනයි කියලා අපව වෙනවා තියාගන්න. ඒ දින්ද වැඩක් කරනකොට තමයි චේතනාපූර්වක කරන වැඩේ මේකයි. ඒක තමයි මට ක්ෂේමය. ඒක තමයි මට ගැළවුම. අන්න එතන තියෙන තර තමයි දන්නවනම් හතම හෘදේ මණ්ඩලය තමයි බුදු ගියක් පාඩපත්. යන යන තර තමයි දන්නවා මේ හිත নানা ආකාර මාර්ග ඵල වේගෝලි නානා රුදු වේදමව මගවරනවා ඒ කොච්චර ඇවුරුවත් මේ ආනාපානයට හිත ගන්නවා කියන එක තමයි ආනාපානෙ මගෙන් දුරු කරන්න මාරයට බෑ සක්මන් කරන වෙලාවේ මේ පොළොපය කෙටෙනවා කියන එක දැනගැනීම අයින් කරන්න මාරයට බෑ පොල් ගන්නකොට පොල් ගන්න බව දැනගන්න එක වළක්වන්න මාරයට බෑ එන්නේ බුදුහාමුදුරුවෝ ඉදිරියෙන් තියලා කියන්නේ මේ අනවශ්‍ය සංකර කිරීම නැතර කරලා කියන්නේ මාර බලවේග බව දැනගෙන සංස්කාර බව දැනගෙන අවිද්‍යාවේ ලකුණු බව දැනගෙන සකස් කිදි නැතුව පැමිණිදුක වෙත පැමිණිච්ච එක තේරුම් ගන්නවා නම් ඒ කෙනාගේ අවිද්‍යාව නැති වෙන්නේ අඩු වෙන්න පටන් ගන්නවා ඒක සංස්කරණය කිරීම එහෙම නැත්නම් සකස් කිරීම ප්‍රමාණය අඩු වෙනකොට වග වෙන ප්‍රමාණය අඩු වෙනවා කිසි දෙයකට අපි ඉස්සර විතර වග වෙන්නේ කියන මොන වගවීමක් කරන්නද මේ මටවත් විශ්වාස කරගන්න බැරුව ඉන්නකොට කියලා. ඒකෝටි මේ නියතමානිකම හරහා ඒ සංස්කාර අච්ඡායන විඥාණය ඒක සුපතිත්ථිත විඥානයක් වෙන්නේ බොහෝ විට අපතිත්ථිත විඥානයක් වඩපත් වෙනවා. බොහෝ විට ස්ථාවරෝ බහිදපු විඥානයක් නෙවෙයි ඒක. එහෙම වෙනස් වෙනවා. ඒක නිතරම අනිත්‍යතාවයට ලක් වෙනවා. මම ස්ත්‍රියවද පුරුෂයද කියලාවත් මතක නැති වෙනවා. මම ඉඳගෙන ඉන්නවද ඇවිදිනවද කියලාවත් මතක නැහැ. අවශ්‍ය නැහැ. Taman ඒ ඉන වර්තමාන මොහොතේ ඉන්නවනම් ඒ ඔක්කොම ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග ඕනේ නැහැ. හැම වෙලාවෙම වර්තමාන මොහොත. එන්න පටන් ගන්නතර පස්සේ මේ විඥානයාගේ අපපතිච්චිත බව එනකොට මේ මම මේ මම නොවේ කියන සීමාව කැඩලා යනවා. ඇති කොහොම ඉන්නවද මේ මේ ටික මම කියලා බලන්න බැලුවට මේ ආශාසය කෙලවර කියලා බලන්න බැලුවොත් ප්‍රසවාසයත් එක්ක කලවම් මේ මම මේ මම නොවේ කියන එක ඇත්ත කරලා බැලුවොත් නිකන් තේරෙන්න බැරි විදිහට මේක දිහාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට බය වුණොත් තමයි මාර්ගය දිනනවා. ඒක තමයි භාවනාදී කරන්නේ. ඒ නිසා සංස්කරණය අඩු වෙන්න අඩු වෙන්න අපි අර අවුරුදු 6කට ඉස්සෙල්ලා පොඩි දරුවෙක් අම්මා දෙන දේ කාලා ස්වභාව ධර්මයන්ව ජීවත් වෙලා හැම කෙනාටම ප්‍රිය දර්ශනක් පාඩපත් උනේ මොකද විඥානේ වැඩ කරේ නැහැ සකස් කිරීම නැහැ කොච්චර ලස්සන දැන් ලොකු වුණාට මොකද ආයතනයක් අපිට පුළුවන් නම් භාවනාව හරහා ඒ විදියට සකස් කිරීම පඬිතකම් එහෙම නැත්නම් සංස්කරණ වෙච්ච දේ වෙච්චාව හැබැයි අඩු කරගෙන ජීවත් වෙන්න විඥානයේ ආපෞසරයක් අර ලද්දරු මනසකට වගේපත් වෙනකොට විඥාන පත්‍යා නාම රූපං කියලා පහළ වෙන මේ තල ආයතන ස්කන්ධ ධාතු ආයතන අලුත් වීම කොහොමද කියනවනම් සිංහල වචනේ තියෙන තිරියම් වෙන්න පටන් ගන්නවා. එයා එන්නේ එන්නේ නවක වෙනවා. නවමු වෙනවා. ළමා වඩටපත් වෙනවා. ඇහි වෙන්නේ නැහැ, මෙත් ඇහි වෙන්නේ නැහැ, නිකන් නා කියලා නාස්ති වෙලා යන්නේ එන්නේ එන්නේ හැම චිත්තක්ෂණයෙම අලුත් එකක් හැම චිත්තක්ෂණයක්ම අලුතෙන් ආව එකක්. අර පරණ කුණු කන්දලේ මේක පාකලේ තියෙන මණ්ඩිය වලට කොච්චර තෙලිදි තමත් පැහැිනා වගේ නැතුව අලුත් කලයක් පාටපත් වෙනකොට එයාට එන මේ හැම නාම රූපයක්ම සෞඛ්‍ය සම්පන්නයි. සමබරයි. කායික මානසික සමබර භාවයක් තියෙනවා. එහෙව් ලස්සන චිත්තක්ෂණය තියෙදි තමයි අපි අර කලින් තිබුණ චිත්තක්ෂයේ තියෙන කෙලෙස් ටික මේකට ගිහිල්ලා දාගෙන තමන්ගේ රුචිකම මනාපය පෞරුෂත්වයේ බැහැය කියලා එනේන චිත්තක්ෂණේ කෙලෙසන. ඕස්තර වයසට යනවා. ඕක තමයි මේ වෘද්ධි භාවයටපත් වෙනවා කියන්නේ. වෘද්ධි කියන්නේ මේ ජරාවටපත් වෙනවා කියන්නේ. මේ ජරාවටපත් නොවන කාලයට අහු වෙන්නේ නැති දේශයට අහු වෙන්නේ නැති භූමියක් සරුවචාන්සෙන් පෙන්වලා තමයි කියන්නේ හේතු පරිච්ඡ සම්භූතක් හේතු බංගානිරුද්ධ. කොච්චරද කියනවා මම දේශනා මුලින් කියපු විදිහට මම ගෑණියෙද්ද පිරිමියෙද්ද නෑ මේ තද ගතිය මෙලෙක් ගතිය ගෑනු පිරිමි ගතියක් නෑ උණුසුමේ සීතලසේ ගෑනු පිරිමි ගතියක් නෑ අපි යම් කිසි විදිහකට මේ ගෑනු උණුසුමක් මේ ගෑනු සීතලක් කියලා කොයි බොරු සීතල සීතල ඒ නිසා අපිට ධාතු වශයෙන් භාව වශයෙන් ස්වභාව වශයෙන් ඒක දකින්නකොටම තේරෙයි අර අල්ලගෙන ආපු ඒ ගෑනු ගතිය අයිතිවාසිකම් ගත නෙවෙයි ධර්මයන්ගේ තියෙන ධර්මතා ධර්ම කියලා කියන ධාරේති භාවන් ධාරේති इति ධම්මෝ කියලා කියන මේ උණුසුමේ සිසිලදී ඔය ඥාන පිළිවෙල ගන්න. ඒ නිසා අපිට ඉන්න පුළුවන් නම් ධාතු මනස්කාරය. මතු වෙන මතු වෙන ස්වභාවය. ඒක හොඳට අපිට තේරලා දීපි නැවත මේ පටලවිලි ඉඳලා ආයේ මනුස්සකමට. ඉතින් මේ මනුස්සකමට ආවට පස්සේ මේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද භික්ෂුණියක්ද නැද්ද මොකක්වත් ඕනේ නැහැ බුදුරජාණන්සේ පෙන්නපු ඒ මූලික ප්‍රභාවය බවට නික්ලේශී නිර්මල ප්‍රභාවය බවට පත් වෙන්න පුළුවන් ගතිය හැම චිත්තක්ෂණෙම තියෙනවා මේ ආත්ම නිවන් දැකලා ලබන ආත්මේ මේ අතේ තඩමල ඊගාස්ම නිවන් දකින්න කතාවක් නෙවෙයි ඒකත් වෙන්නේ නැහැ කියන්න බෑ ඒකත් වෙයි කවදා හරි වෙනවා නම් වෙන්නේ මේ වර්තමාන මොහොතේ නිසා විපස්සනා භාවනා කරන එක ඒ තරම්ම රැඩිකල් වාදී වෙනවා ඒ තරම්ම අලුතින් අමුතුතාලට කල්පනා කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් අපේ mati මේ අල්ලගත්ත දෘෂ්ටි අපි අල්ලගත්ත අයෝන්සෝ මනසකාර නිසා නමුත් ඒව වෙනස් කළ හැකි බවයි බුදුජානනාචේ දේශනා කරන්නේ නිසා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හරහා අපි කරන්නේ තිබිච්චේ ගති හැබ්බැහි කුරුදු කර්මජව ෘචි අර්ථකම් හිමීට හිමීට හිමීට හිමීට දිලා මේක තමයි ලෝකෙ දෙන්නම බැරි දෙය. අමාරුම දේ තමයි මගේ ෘචි අර්ථකම් කියලා දාන්න. දීලා දාන්න නැතුව කවදාකවත් විමුක්තියක් නැහැ. ඒ නිසා විමුක්තිය ලැබෙන්නේ මේ මගේ gati ටික ගෙවෙන්න ගෙවෙන්න තමයි. ඉතින් උඟ දෙනකොට ඒක සිද්ධ වෙන්නේ පරියන්කේ. පරියන්කේ සමාට තියෙනවා කොහේ හිටියත් දන්නේ නැහැ මොකක්වත් මතක නැහැ නැගිටලා බලනකොට අරමුණකුත් නැහැ අර නිමිත්තකුත් නැහැ දැනුමකුත් නැහැ. ඉතින් මේක හරි චක්කමුක්කකට බාරගන්නේ මේක තමයි පෙන්ලා දීලා තියෙන බාහනා හරි ගිහිලා. එයාගේ ඔක්කොම අපුල්ලලා කුණු ටික ඇරියා. නමුත් එයාගේට බය වෙන එකයි අසත්පුරුෂකම. සමහරකට මේක සක්මන් කරනකොට නිසිනින්දේ. අනායාසයෙන් සක්මන් කරනකොටත් තේරෙනවා. මම සක්මන් කරාට කොරණ කෙනෙක් නැහැ. කිරණ දක්මන අධ්‍යාපාරය. ලෝකයේ ජීඳා වැඩ තමන්ගේ ජීඳා සාමාන්‍ය පුරුත්තන කියලා කරනකොට මේ වෙහෙස. මේ විස්රාමිකව වැඩේ කරනවා. මතකයක් ඉතුරු වෙන්න දෙයක් නැහැ. මතකයක් තිබ්බනම් කෙලේශයක් වෙනවා. ඒක ඔක්කොම නැති වෙච්චාම අපි කියන්නේ අල්සයිමර් කියලා කියන්නේ. මේ ෂෝට් මෙමරි එක ගිහිල්ලා හරි අප්සෙට්. දැන් ආයෙ ඕනේ අර කුණු කන්දලේ සල්ලි දීලා කරන ආයෙ මොලේ දාගත්තට පස්සේ වර්ණ ගුණ වරප ටික මතක් වෙනවා. වර්ණ වචන ටික වුණා දැන් අල්සයිමර් සව. හොඳයි. පාකිස්සත් දැන් නැහැ. දැන් පරණ ටික මතක් වෙනවා. බුදුජානකසේ අල්සයිමර් හදලා පෙන්නනවා පරියන්කයක් ඇතුළත. පාකින්සන් හදලා ඊට පස්සේ නැගිටිනකොට තියලා නැගිටින්න පුළුවන් මේක. ඒක නිසා මේ වෙනසට කරුණා කරලා ඉඩ දෙන්න භාවනා කරනවා. භාවනා කරන්නේ නැත්නම් වෙනසකට ඉඩ දෙන්න එපා. ඔබ භාවනා කරන ගමන් වෙනස ඉඩ දෙමු ඉඩ වෙනසේ ඇති වෙන වෙනසට බාධා කළොත් අපස්මාර රෝග. මුත්‍රා කරන්න ඕනලයි මුත්‍ර පිට කරන්න නැතුව හිටපුවාම එන්න ලෙඩේ එනවා ඒක. අසු වැටිකිලි කරන්න ඕනලද වැටිකිලි කරන්න නැතිව ලෙඩේ එනවා ඒක. කහින්න ඕනලා කහින්න නැතිකොට එන්න ලෙඩේ එනවා. ඒකට කියන්නේ අපස්මාර රෝගය. ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනා කරන එක නා වෙනසට ඉඳ තියාගන්න. අනිත්‍ය භාවයට ඉඳ තියාගන්න. මේ දෙක එකට යනකොට තමයි කරුණාපච්චා දෙක සමබර වෙන්නේ. හිත, කය දෙක සමබර වෙන්නේ පටිච්චසමුපාදයේ එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন භාවයේ තේරෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය තේරෙන පටන් අරගන්නේ. ඒ නිසා දැනට තියෙන මේ දැකීමෙන් නැත්නම් දැනට තියෙන මේ දැනුමෙන්ම පොඩ්ඩක් තියන්න වෙන්න. පොඩ්ඩක් අලුත් වෙන්න අරින්න. පොඩ්ඩක් අලුත් දෙකට ඉඳ තියන්න. විශාල වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා කරන ගමන් ඒව අමරිකාගෙන හිටියොත් ඒක තමයි මායයට ඉඩ දෙනවා කියන්නේ. ඒ නිසා යෝනිසෝමනසිකාරේ අලුතින් කල්පනා කරන ගතිය හේතුම් පටිච්ච සම්බෝධං හේතුපංකා නිරුච්චති කියන විදිහට මේ වෙනස් වෙන දේට වෙනස් වෙන ලෝකයක් අනුව මේ අඩු ගන්න අපේ වචනෙන් කියන මේ ඇතිව නැති වෙන බව. ඒ නැත්නම් මේ උදේවය කියන දේ අනිත්‍යතාවය කියන්නේ ඒකේ මූල ලක්ෂණය අනිත්‍යතාවයට දුන්නොත් මේ සියල්ල වෙනස් වෙන බව දැක්කොත් තේරුම් ගනිවි සීලා භික්ෂුණිය වුණා, සෝමා භික්ෂුණිය වුණා, ස්ත්‍රී පුරුෂ භාවයේ ඉක්මවන්න පුළුවන් අපට. ඒ ඉක්මවීම හරහා තමයි මේ සංසාරේ තියෙන වරබන්ධන, මේ ගැට, මේ කහට අපිට අයින් කරන්න පුළුවන්. මේ නිසා භාවනා කරන ගමන් එනිම යෝනිසමංසකාරී සම්මාදිට්ඨිය පහළ වීමට අපි මේ ධර්ම දේශනාත් මේ සුත්තමේ තමයි ළඟ තියෙන ඥානත් උචේ දැනුමත් අත්දැකීමත් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම තනසීමු දා වේවා කියලා